ධර්මදේශනා මාලාවේ හත්වෙනි අංකය ඒ වෙනකොට මේ වම්මික සූත්‍රය අනුව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපි ඊගාව නිදර්ශනයට නැත්නම් ඊගාව ජවනිකාට නැත්නම් ඊගාව ධර්ම කාරණාට බැසගෙන තියෙනවා. ඉතින් මෙතනදී අර පුරුදු පරිදි ඒ තුඹස ඒ හුඹහ ආරණ මේ සුමේද කියන සෝචකීකරු ගෝලයාට හම්බ වෙනවා මේ මස් කපන පිහිය කුයි මස් කපන කොටේ. ඒක පාලියේ සඳහන් කරන්නේ අපිසුනාති කියලා අපිසුනා කියලා මස් කැත්තයි මස් ලොඹුවයි කියලා තමයි පාලියේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක දකින්නකොට යා වාර්තා කරනවා එතන ඉන්න සත්පුරුෂයාට අපිසුනාති බදන්තේති. ස්වාමීන් වහන්සේ මෙතන මේ මස් කැත්තක් සහ මස් ලොඹුවක් තියෙනවා කියලා. එතකොට මේ බ්‍රාහ්මණය නැත්නම් මේ සත්පුරුෂයා කියන උක්ෂිප අපිසුනාති කියලා මේ මස් කැත්ත සහ මස් ලොඹුව මස් කඩේ තියාගෙන අර මස් කපන කොටෙයි මස් කපන පිහියයි මෙතන මේ සඳහන් කරන්නේ. ඒක උදුරලන්න කියනවා අභික්කර සුමේස සත්තං ආදායාති ඊට පස්සේ දිගටම තවදුරටත් හරන්නේ කියලා. ඉතින් මේක තමයි උපමාවේ තියෙන උපමේය තියෙන්නේ මේ මස් කැත්ත මස් කපන පිහිය සහ මස් කපන කොටේ කියන එක අදහස් කරන්නේ කාමගුණ පිළිබඳව නමක්. පංචන්නම් කාමගුණානම් අධිවචනං කියලා සරුවච්ඡන්සේ සඳහන් කරනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය ගේසිත නැත්තම් එහෙම නැත්තම් කියනනම් ආමිෂ සුඛය කියලා සඳහන් කරන ඒ සුඛ පහ මෙතන සර්වචන්සේ නම් කරනවා. නම් වශයෙන් කියනවා චක්කුණා රූපං දිස්වා චක්කු ඉඤ්ඤය චක්කු විඤ්ඤාණ රූපාණ ඇහැට දැකිය හැකි රූපයක් ඉත්තානං කන්තානං මනාපානං පීරූපාණං කාමූපසංහිතානං රජනීය ඒක ඉෂ්ටයි ඒ කියන්නේ බොහොම හිටලවන සුළි මනාපයි තමයි නැවත නැවත දකින්න කැමති පීරූපාණං ඒ තමන්ට පීලවනවා කාමූපසංහිතානකට ඇලෙන් බැඳෙන ගතිය තියෙනවා රජනීය අනික රංජනීය කරන්න පුළුවන් ඉතින් මෙව්වට කියනවා කාම ගුණ ඒ බාහිරේ තියෙන නිමිටි කියලා ගන්න පුළුවන්. ඇහැට දකින්න රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ඒ ප්‍රියමනාප ගඳ, ඊට පස්සේ දිවට දැනෙන රස මසවලු රස, කයට දැනෙන පහස. ඉතින් ඒ වගේ සංසාරයක් පුරාවට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විශේෂයි. ඊ타ත්ම ජීවිත පරිත්‍යාගයෙන් පවා කටයුතු කරපු කෙනෙකුට ඔය කියන තරම් ලේසියෙන් ඔය කාම ගුණ සම්පatti අයින් කරන්න අමාරුයි. ඒ නිසා සාමාන්‍ය අපේ වචනික සතිය පිහිටුවු නැති සතිපට්ඨාන දන්නේ නැති කෙනෙකුට කිව්වොත් ඔය කාම ගුණ උදුරලා දාන්න අයින් කරන්න කියලා ඒක නා දන්නවා ඒක ප්‍රායෝගික වැඩක් නෙවෙයි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඇත්තටම කැමතුණත් කරන්න බෑ ඇත්තටම මේ දැනගත්තත් කරන්න බෑ ඒ කරන්න බෑ ඒ තරම් මේක මුල් බහගත්ත දෙයක් මා විශාල ගලක් අසල ගහක් උතුරලා දානවා වගේ ඉතින් නමුත් අපි මෙතනදී පසුබිම සලකා බලන්න ඕනේ. අපි ඉන්නේ 7 වෙනි දවසේ නිසා මේ වෙනකොට අපි ඒ සරුවචන් වහන්සේ විසින් උගන්වන ක්‍රමවේදයක් ප්‍රතිපදාවක් ටිකෙන් ටික ටිකෙන් ටික ජීවුණුවටපත් වෙන තත්වයක ආව කෙනෙකුට නම් මේක අභියෝගයක් විදියට එහෙම නැත්නම් මේක හැකියක් කළ හැක්කක් විදියට හැකි සංඥාවක් ඇති කරන්න පුළුවන්. නමුත් මේ හැකි සංඥාව ක්‍රමයෙන්ම එන්න ඕනේ. මේ අපි මෙතෙක් කරගෙන විග්‍රහ කරගෙන ආපු ක්‍රමයෙන්ම එන්න ඕනේ. ඉතින් මෙතනදී බෞසුත භාවයේ සඳහා දැනගැනීම සඳහා කාරණාවක් අපි ඉදිරිට යන්න ඉස්සර ඉදිරිපත් කරොත් සර්වචන් වහන්සේ මේ සාවිශාල සංසාර දුකින් ගැලවීමට ක්‍රම එකක් නෙමෙයි දෙකක් පෙන්ලා දෙනවා. චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා. මේ චේතෝ විමුක්ති කියන එක බොහෝ විට සමතයානික සමත පුබ්බංගම ක්‍රමය කියලා හඳුනා ගන්න පුළුවන්. එතකොට පඤ්ඤා විමුක්තිය කියන එක විපස්සනා පූර්වංගම ක්‍රමයක් විදිහට හඳුලා දෙන්න පුළුවන්. ඒක විග්‍රහ කරන සරුවචන් වහන්සේ සඳහන් කරනවා මේ සංසාරේ පැවතීමට අම්මයි තාත්තයි වගේ ඉන්නේ අවිද්‍යාව සහ තණ්හාව. ඒ අවිද්‍යාව සහ තණ්හාව ඉවත් කිරීම තමයි නැත්නම් මේ අම්මයි තාත්තයි මරණ එක තමයි මේ භාවනාවෙන් කරන්නේ. ඉතින් මේ දෙන්නගෙන් එක්කෙනෙක් මැරුවත් ඇති මේ සංසාර ගමනේ කෙලවරක් දකින්න. ඒ නිසා යම් කිසි කෙනෙක් තෘෂ්ණාව නැති කිරීම සඳහා කටයුතු කරනවා නම් එයාට ලැබෙන නැත්නම් තෘෂ්ණාව කියන පුරුක කඩලා දාලා මේ සංසාර චක්‍රේ කර කඩනවා නම් එයාට කියනවා ඒ ලැබෙන විමුක්තියට චේතෝ විමුක්ති කියලා ඒක සමතය ඉස්සර කරගෙන යන ක්‍රමයක්. ඊගාවට තියෙනවා ඒ තෘෂ්ණාව තමයි ඉස්සරහට පේන එක. නමුත් පිටිපස්සේ ඉඳලා වැඩ කරන්නේ ඒ තෘෂ්ණාවට වැඩකරනද පසුබිම සකස් කළ දෙන අවිද්‍යාව ඒක අන්ධකාරයක්, ඒක මෝහයක්, ඒක නොදැනීමක්. ඒක නැති කරුවොත් ඒ කෙනාට තෘෂ්ණාවයින් කරන්නත් ලේසි. ඒ විතරක් නෙවෙයි විපස්සනාව කරා යන්න වෙයි. ඉතින් මේ වම්මික සූත්‍රයේ විග්‍රහය දිහා බලනකොට පේනවා මේක විපස්සනා පූර්වංගම සමතෙට යම් ආකාරයකට දර්ශන සපේනවා කියලා. ඒ මොකද මේ කුඹහා හිම්පිංගේ බිඳගෙන බිඳගෙන යනකොට දවල්ට දිලිසෙන රැයට දුන් දාන මේ උඹහා යනකොට ඉස්සරම ලංගී කියලා අවිද්‍යාව තමයි හම්බ වෙන්නේ. ඉතින් යෝගාවචරයට අවිද්‍යාව දුරුවන් කිරීමේ වැඩපිළිවෙලේ යම් අතවාසියක් ලැබුණොත් ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා යටතේ ඒ අතවාසිය දිගේ තමයි ඉස්සරහට ඉස්සරහට යන ගමන් කරන්නේ. එහෙම ගමන් කරගෙන යනකොට එය එයා ළඟ ධර්මයේ පිළිබඳ දැනීම, Taman ළඟ තියෙන ගොනු වෙලා තියෙන අත්දැකීම් ප්‍රමාණය, ඒ වගේ මේකට ලෑස්ති වී සූදානම් ශරීරේ, ඒ වගේ මේකට අවශ්‍ය කරන අනෙකුත් කල්යාණ මිත්‍යං සහ ධර්ම කරුණු තියෙන නිසා එයාට මේ කාම ගුණයන් ඒ වෙනකොට සෑහෙන්න අඩු කරගෙන තියෙන්නේ එහෙම නැත්නම් ඒවා බල බිඳගෙන තියෙන්නේ අලංග අර ප්‍රඥා යෝදේ තියෙනවා දැන් මේ වම්මික සූත්‍රයේ ප්‍රඥාව කියලා ගන්නේ මේ හරන්න ගන්න ආයුධයට ඒක තියෙනවා වීරිය තියෙන. ඒ කියන්නේ වැටුනට නතර කරන්නේ දිගටම හරනවා. ඒ නිසා යාළඟ යම් ප්‍රමාණයක් සුතමේ ඥානෙ තියෙනවා නම් අසුවිරු ඥානෙ බෞසුත භාවය ඒ වගේම යම් ප්‍රමාණයක් ඒක තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් චින්තාමය ඥාන ඒ දැනුම නිකන් පොතේ තියෙන දැනුමක් නෙවෙයි එහෙම නැත්නම් පොතට කරු කරන එකක් නෙවෙයි ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් නම් චින්තාමයයෙන් සම්බන්ධ කරගන්න පුළුවන් නම් ඒ කටයුත්ත කරනකොට යාට අතවාසියක් හම්බ වෙනවා යම් යම් තැන්වල තියෙනවා හැම වෙලාවෙම නෙවෙයි ඒ විතරක් නෙවෙයි අර දිනන අවස්ථාවල් ළඟ ළඟ ඉන්න පටන් ගන්නවා ඉසල කලාතුරකින් අවස්ථාවක් ලැබෙනවා. එදාට හිතෙනවා ගියේ නැති තැනකට ගියා බොහොම ලොකු දෙයක් කියලා. ඉතින් ඒක අපේක්ෂා කරන භාවනා කරනකොට පහුවෙන්න හම්බ වෙන්නේ නැහැ. පහුවෙන්න ආයෙ කරගෙන කරගෙන කරගෙන යනකොට ඔන්න නොහිතපු වෙලාවක ආයෙත් ඒක හම්බ වෙනවා. ඊට පස්සේ අඛණ්ඩව සතතයෙන් භාවනා කරනවා නම් ඒ අර අත්වාසි අවස්ථාව තමන්ට தත්ත්වේ පාලනය කර ගන්න පුළුවන් අවස්ථාව ළඟ ළඟ ළඟ ඉන්න පටන් ගන්නවා. ඒකෙන් තමයි ඒ යෝගාවචරය අප්‍රත්‍යත වීරියක් ලබන්නේ. මේක ඉවර කරන්න පුළුවන් ඉවර කරන්න ඕනේ කියලා. අන්න එහෙම යෝගාවචරයකට නැත්නම් කියනවනම් විපස්සනා පූර්වංගම සමතට යන යෝගාවචරයට මේ කාම ගුණයන් පිළිබඳ ඔය කියන්න තරම් බය වෙන්න දෙයක් නැහැ. මම එහෙම කියන්නේ මේක පුංචි කරලා සලකන්න නෙවෙයි. මොකද නැත්තම් හිතනවා විශේෂයෙන් මේ ගිහියන්ට බණ කියනකොට ඒ ගිහියන්ගේ පරිසරයේ ගිහිගේ කියන්නේ කාමේ. ආයෙ වෙන මොකක්වත් නැහැ. විත්‍ය හදනක් කොටු කරන්නේ වෙන මොකටවත් නෙවෙයි. එළියේ ඉඳලා කරන්න බැරි වැඩේට. ඉතින් ඒක ගිහිගේ. ඒකේ ආයෙ වෙන මොන අලංකාර කෙරුවත් ගේ හදාගත්තේ මනුස්සයාට බයලජ්ජා පහළ වුණාට පස්සේ. ඉතින් ඒ ගිහිගේ ඉඳගෙන මේ කාම ගුණයන් සියල්ලම අයින් කරලා පිස්සුවක් ලබන්න පුළුවන් නම් ගිහියෝ මේ තරම් භාවනා කරන්න එක්කොත් නෑ භාවනා කරලා ප්‍රතිඵල ලබන්නත් බෑ. නමුත් ਸਰවචනාංශේ පෙන්ලා දීලා තියෙනවා අපි ඊයේ උපාදානස්කන්ධ පහ ගැන කතා කරනකොට රූපය ගැන කටයුතු කරනකොට ඒක අල්ලන්න තැනක් තියෙනවා ඇල්ලුවොත් කන්නේ විෂවදින් නැතුව රූපය අල්ලන්න පුළුවන් ඒ නැත්නම් රූප පිළිබඳ නිරෝධය දක්නාසුලව බැලුවොත් රූපයේ ආස්වාද වින්දත් ආදීන වේ දැක්කත් ඒකේ නිස්සරණය එයා දන්නවා ඊගාදාසේ ආස්වාදයක් විඳිනවා ආශස්සක් විඳිනකොට මෙයා දන්නවා ඔක විඳනකොට උඹට මේක ගෙවන්න වෙනවා කියලා තමන්ටම කවුරුත් පිටිපස්සේ ඉන්න කියලා දෙන්නේ නැහැ. Tamandම තේරෙන පටන් ගන්නවා මම මේ ආස්වාදකේ ඉන්නේ. හැබැයි මේකට ආධිනවයක් තියෙනවා කියලා. ඉතින් එතකොට අර ආස්වාදේ කෙලවරටම යන්න ඉස්සෙල්ලා විශේෂයෙන්ම ආස්වාදේ කෙලවරට යනකොට ආධිනව පුක බහුල වෙන්න පටන් ගන්නවා. එතකොට ආස්වාදේ ගොඩාක් කර කර ඉන්නේ නැතුව ආස්වාදයට ගිහිලා ටික වේලාවකින් ආධිනව සිහිපත් වෙලා හැරදැවීම, ඒකේ ක්ෂය වීම, ඒකේ වැය වීම, ඒකේ නිරෝධය දැක ගැනීමේ සූර වෙනවා. ඒකෙන් කියන්නේ රූප අයින් කරනවා කියන එක නෙවෙයි. එහෙම නැත්නම් ආස්වාද ආදීනව නැති කරනවා කියන එක නෙවෙයි. ආස්වාද ආදීනව බලමින්ම ඒකේ නිස්සරණයක්, නික්ම යෑමක් මනසින් දාර්ශනික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් එකෙන් අයින් වීමක් කරන්න පුළුවන්. ඒ වගේම වේදනාව ගැන බැලුවොත් එයාට සැප දුක් දෙක වේදනා දෙක දුරුවන් කරා කෙරුව පමණින් අදුක්කම සුඛය ලැබෙන්නේ නැහැ. සැප දුක් දෙක හොඳට දැනගන්න ඕන. හොඳට දැනගත්තොත් විතරක් මේ දෙක නැති තැන වෙන්කොටලා මතක් කරන්න පුළුවන් නිද්දේශ වශයෙන් කියන්න පුළුවන් මේක සැප වේදනාව මේක දුක වේදනාව මේ දෙක දන්නේ නැතුව කවදාකවත් අදුක්කම සුඛය අල්ලන්න බෑ ඒක නිසා සැපේට පමණක් කැමති එක්කනා දුක එනකොට පසුබානවා නම් මගාරිනවා නම් යාට කවදාකවත් අදුක්කම සුඛය අල්ලන්න බෑ. ඒකට දුකට කැමති කෙනා ඔය අත්කිලමතාන යෝගයට වැටිච්ච සුචරිතවාදීන් හරියට ජීවිතය ගත කරන්නේ දුකෙන්. මේ නී මේ විවස්ථාවක් හදාගෙන ඒ විස්තාව කරන්නත් බෑ. නමුත් කරන බව පෙන්වන්න උත්සාහ කරලා හරියට වද විදිනවා. යත්තන්ට කියනවා ආත්මික ක්‍රමතේටපත් කරගන්න අත්කිලමතාන යෝගය කියලා ඒ ඇත්තෝ සැපට කැමති නෑ. සැප දකින්නකොටම බය වෙනවා. ඕක මහා භයානක දෙයක්. මේ ඔබත් එක දෙල්ලම් කරන්න යන්න එපයි කියලා බීතිකාවක් ඇති කරගෙන තියෙනවා. ඒ කෙනාට අදුක්කම සුඛය දකින්න බෑ. ඒ නිසා අදුක්කම සුඛය දැකගන්න සැප දුක දෙක සමබරව විඳින්න ඕනේ. විඳන පස්සේ විතරයි අදුක්කම සුඛය දකින්නේ. ඒකම සංඥාවල් පිළිබඳව දේවල් දේවල් පිළිබඳව ලකුණු තැබීම නැවත ඒ දේ සිහිපත් කිරීම ඒව sannivedana කිරීම අතින් සංඥා සියල්ලගේම නැතිවීම සංඥා කියන මාතෘකාව නැති විදිහට හොරන්න බෑ. ඒක හොඳට දැනගන්න ඕනේ. සංඥා නැති කරන්න ඉස්සෙල්ලා සංඥාවක් ඇති කරන්න ඕනේ. ඒකෙන් තමයි සංඥා නැති කරන්න පුළුවන් වෙන්නේ. මේක සරුවච්චන්හන්සේගේ මේ ඉගැන්වීම් ක්‍රමය ඊ타ත්ම විප්ලවීය ක්‍රමයට හිතන්නේ නැති කෙනා සංඥා ඉවත් කිරීමෙන් සංඥාවල Nirodhe දකින්න නෑ සංඥාවක් දැකලා සංඥාව පිහිටවලා සංඥාවක් ස්ථාපිත කරලා ඒක දිහා බලනකොට ගෙවි යෑම දකින්න ඕන සංඥා නොදක සිටීම නෙවෙයි ගත්තමන් ගත්ත සංඥාවල් කාලානුරූපව වියකී යන බව දකින්න ඕන එතකොට සංඥාවන්ගේ Nirodhe දකින්න පුළුවන් ඒක සංස්කාර පිළිබඳව සංස්කාර කියලා කියන්නේ චේතනා පහල කරනවා අදිෂ්ඨාන පහල කරනවා නව නිර්මාණ කරනවා තියෙන දේවල් හැඩ වැඩ කරනවා. ඉතින් යම් කිසි කෙනෙකුට මම නිවන් දකින්න ඕන කියලා අදිෂ්ඨානයක් නැතුව මේ ඉස්සරහට යන්න බෑ. ඒක නිසා සංස්කාරයක් අවශ්‍යයි. ඒ සංස්කාරය ක්‍රමයෙන් පරිණාමයටපත් වෙනකොට එnde end end end තුනී වෙන්න පටන් ගන්නවා. ඒක ඒ සංස්කාර වල හැටි. ඒ නිසා මුලින් හොඳ සංස්කාරයක් ඇති කරගත්තට මම අසවල් දෙයක් කරන්න ඕනේ කියලා ඒ සංස්කාරය දිහා විප්ලවීය ආකාරයට බලන්න ගන්නවා නම් මේ ධර්මයේ විතරක් ඒක සහතික කළා කියන්න පුළුවන් මේ ධර්මයේදී විතරක් තමයි යන්න හදන පරමාර්ථයත් විපරිණාමයටපත් වෙනවා. අනික ඕනම තැනක තියෙන පරමාර්ථය ස්ථිරයි මම එතෙන්ට යන්න ඕනේ. මේ ධර්මය එහෙම නැහැ. මේ ධර්මය යන්න යන්න යන්න යන්න තමන් ඉස්සරහින් තියාගත්ත පරමාර්ථය පවා විපරිණාමයටපත් වෙනවා ක්‍රමයෙන් තියෙන තැන කියලා ශූන්‍යතාවයට යනවා. කියන්න පුළුවන් තැන ඉඳලා කියන්න බැරි තැනට යනවා. ආත්මයෙන් තැන ආත්මෙන් නැත්නම් යනවා. ඒ නිසා සංස්කාර පිළිබඳව හැඟීමක් සංස්කාර පිළිබඳව මූලික දැනුමක් ඇති කෙනා සංස්කාර වල බය නැහැ. එයා මේක සංස්කාරයක් කියලා. මේ සංස්කාරේ ප්‍රයෝජන සාකල මම කරනවා. එන්නේ එන්නේ මේක විපරිණාමයටපත් වෙනවා. දැන් කලබල වෙන්නේ නැහැ. ඒකම විඥානය කියලා කියන්නේ දෙකට බෙදලා ආණ්ඩු කරන එකක්. කොත්තනකින් හරි දෙපැත්තක් හදනවා. අදලා රටන්න හදනවා කියලා යාගේ නාඩගම දන්නවනම් විඥානයාගේ නාටකම දන්නවනම් එයා මේ දෙකට බෙදනකොටම දැනගන්නවා ඔය නටාගෙන ඉන්නේ හවල් නැටුම තමයි. ඔබ කෙහිල් ගහ කන්න දෙන්නේ පොල් ගහ කන්න දෙන්නේ කියලා දන්නවනම් ඒ විඥානයත් එක්ක සෙල්ලම් කරවට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ මම මේ කියාපු වචන ටික සුචරිතවාදයට අල්ලන්නේ නැහැ. සුචරිතවාදියා බුදුම බයයි මොකද හත් ගව්වක් තියලා අමුඩ ගහන මිනිහෙක් වගේ රූප බලන්නම කැමති නැහැ. වේදනාව විඳින්නකම හොඳ නැහැ කියලා කියන විශේෂ සැප වේදනාව. ඒගොම සංඥාවල් පිළිබඳ බයයි සංස්කාර පිළිබඳ බයයි විඥාන පිළිබඳ බයයි. ඉතින් ඒ නිසා මේ මිනිස්සයාට එනකොටම බිහිතිකාවක් එනවා. ඒකට ලං වෙලා ඉන්න කට්ටියත් ගැන හිතනවා මුන් දැන් විනාශ වෙයි දැන් විනාශ වෙයි කියලා මොකද නුහුරු නුපුරුදු ගෝචර නැති භූමියක ඉන්නවා වගේ. තම ਸਰවඥාසික ඉගැන්විල්ලේ තියෙන ඒ සුවිශේෂත්වය තමයි ණයාගේ අල්ලන තැන දන්නවනම් බෙල්ලෙන් අල්ලනවනම් ණයා කන්නේ නැහැ. ඒක අපි මතක් කරගත්තා. ඉතින් ඒකේ වටිනා අවස්ථා ඒක ਸਰවචනසිට පෙන්නලා නෑ ਸਰවචනසික පෙන්නලා ඒක හරියටම අල්ලාගෙන ඒක වැඩගක ගොඩ වෙච්ච ඇත්තෝ රහතන් වහන්සේලා කියාපු කතා දිහා බලනකොට පේනවා මේ ලෝකෙ මට්ටම් කරලා නෙවෙයි ගමන ගිහිලා තියෙන සරපු දෙයක් දාගන්න. ලෝකෙ මට්ටම් කරලා ඉතල ලෝකෙට අහන් ගිහලා ලෝකෙ මට්ටම් කරන්න ඕන ගමන් නෑ. ඔබ සෙරප්පු දෙයක් දාගනි. එතකොට උඹේ ගමන පහසුයි. හැබැයි සෙරප්පු දෙයක් දාගෙන බව දැනගනින් හැබැයි පිට ගිය ගමන් ඔබ දැනගනින් මේකේ කටුකොහල් තියෙන කියලා. අන්න මේ සෙරප්පු දෙක යන තමයි නායගේ බෙල්ල අල්ලා ගැනීම සම්බන්ධවයි අද අපි ධර්ම දේශනාදී මතු කර ගන්න හදන්නේ. මම නැවතත් මතක් කරනවා මේ සඳහා මට අයිතිවාසිකම තියෙන්න ඕනේ පහුගිය දවස්වල කියපු හැම නිදර්ශනයක්ම නැවත උප්නං වලා කොහොමද මේක ප්‍රතිපදාවක් වෙන්නේ කියලා අරකින් මේකට මේකෙන් මේකට yaadෙන තල්ලු වෙන උපනයනය කරන ගැම්ම කන හැටි දැනගත්තොත් විතරයි අපි මේ ඉගෙන ගන්න හදන පාඩම ඉගෙන ගන්න පුළුවන්. නැත්තම් බුදුබණ වරද්දා ගත්තා කියලා හිතා ගන්න ඉඩ තියෙනවා. නමුත් මේ පුළුවන් තරම් මම උත්සාහ කරනවා ඒක ත්‍රිපිටකයට සම්බන්ධ වෙලා තියෙන උද්දුත පාඩ පෙන්වන්න. ඒකට ඕන කෙනෙකුට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ විදිහට ඉඳුරන් පිළිබඳව හෝ එහෙම නැත්නම් ඉඳුරන්ව ගෝචර වෙන්නා වූ අරමුණු පිළිබඳව හෝ එන තම ඉඳුරන්ට අරමුණු ගෝචර වුණාට පස්සේ තමන්ගේ හිත පැන හිතට පැනනගින මනාපමන ප්‍රධාන කරගත්ත කෙලෙස් පිළිබඳව හෝ යම් කිසි කෙනෙක් කටයුතු කරන්න පටන් ගත්තට පස්සේ ඉස්ලාම එක යාන්ත්‍රණය දැනගන්න ඕනේ. ඒ යාන්ත්‍රණය තමයි කොහෙන් ගියත් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා මදුපිණ්ඩික වගේ සූත්‍රවල මජ්ක්‍ධිම නිකාය ගොඩක් ඒ සූත්‍ර හම්බ වෙනවා. සරුවත්යන් දේශනා කරනවා ඇහැට රූපයක් මුලිච්ච වෙන්න ඕනේ. ඇහැට රූපයක් ආපాతගත වෙන්න ඕනේ. ඇහැට රූපයක් මූණට මූණ දාලා හිටින්න ඕනේ. ඒ නිසා අපිට කෙලෙස් උපදින්නේ ඇහැට මුලිච්ච වෙච්ච රූපෙට විතරයි. කෙලස් ලෝකේ අනන්ත අප්‍රමාණ රූප තියෙනවා. එකක්වත් අපිට භාවනා කරන්න ඕනෙත් නැහැ. වයි කෙලෙස් වෙන්නෙත් නැහැ. නිසා හටගන්නේ ඒ රූපය නිසානම් දැකීමකට ගන්න ඒ රූපේ විතරයි අපිට අදාළ වෙන්නේ. එතකොට චක්කුංච පටිච්ච රූපේ කියලා මේ කියන්නේ. තීතන ලෝකේ රූප නෙවෙයි. මේ ඇහැට ගැටෙන රූපේ. ඇහැ එල්ල කරන රූපේ. චක්කුංච පටිච්ච රූපේ උපජ්ජේ චක්ක විඥානං. එතකොට ඒ වෙලාවේදීම ඒ යෝගාවචරයට හෝ මේ කියන සුමේදට හෝ නැත්නම් රසල කාමයට කනට සද්ද ඇහෙමින් තියෙනවා. නාසයට සමහරලාට ගඳ සුවඳ දැනෙමින් තියෙන්න පුළුවන්. නොතිබෙන්නත් පුළුවන්. දිවට රස දැනෙමින් තියෙන්නත් පුළුවන්. එතකොට කයට යම් පහසක් දැනෙමින් තියෙන්නත් පුළුවන්. ඉතින් මේ රූප රූපයත් ඇහත් කනත් සද්දයත් නාසයත් සුවඳත් දිවත් රසත් කයත් පහසත් කියන මේ සම්බන්ධ පහ යෝජනා පහ. දැන් මේ කොයි යෝජනාවද ස්ථිර වෙන්නේ? ස්ථිර වෙන්නේ විඥානයේ අනතන තමයි. විඥානේ කොතැනද යන්නේ ඒ යෝජනා ඉෂ්ට වෙනවා ඒ වෙනත් එක්කම අනික් යෝජනා අතරම ප්‍රතික්ෂේප වෙනවා ඉතින් එතකොට මේ ඉඳුරන් පහක් තිබුණාට අරවණු පහක් තිබුණාට සියල්ල විනිශ්චය කරන එක විඥානයයි තියෙන්නේ ඒ නිසා දැන් විඥාණයට විනිශ්චය කරන්න වෙනවා රූපෙට ඇටිච්ච සද්ද බලනවාද කනට ඇටිච්ච සද්ද අහනවාද නාසයට ආපු ගඳ බලනවාද රස බලනවාද පහස බලනවාද කියලා විඥානේ විනිශ්චය කරනකොට ඉදිරි වැඩ පිළිවෙල චිත්ත වීදිය දුවන්නේ යම් තැනකද විඥාණය ඡන්ද දෙන්නේ ඒකත් එක්ක තමයි. ඉතින් මේක හරියට ලස්සන කුමාරිකාව ගොඩක් ඉදිරිපත් කළා කුමාරයෙකුට දෙනවා ස්වයංවරයක්. තමයි කැමති කුමාරිකාවක් තෝරගන්නේ කියලා. ඒක ඉස්සර පැවතිච්ච ක්‍රමයක්. ඉතින් ඒ කුමාරයා ඊට ඉස්සෙල්ලා මේ කවුරක්වත් කුමාරිකාවන් ගැන දන්නේ නැහැ. නමුත් ඒ තමන්ට ප්‍රිය කෙනා තෝරනවායි කියලා කියන්නේ ඒක ආන්දේම අනික ඔක්කොම ප්‍රතික්ෂේප කිරීමක් මෙතන වෙනවා. මේ කතාවේ කුමාරිකාව පස්තිනා ඉන්නේ ඒක කුමාරයා ඉන්නේ. උගහනි පැත්ත දා ගන්නවනේ ඒත් ප්‍රශ්නයක් නැහැ. කෙසේ නමුත් මේ විඥානය කොතනද පහළ කරන්නේ? එතන ඒ ඇහත් රූපයත් කියන එක නිදහසට ගත්තොත් ඇහත් රූපයත් මුලිච්ච වෙනකොට විඥාණය එතන ගිහිල්ලා ඔව් ඔව් ඔව් මේක තමයි මට වැඩියෙන්ම මේ වෙලාවේ පිනවීම ලැබෙන්නේ මට මේකෙන් තමයි ගොඩක් ආස්වාද ලැබෙන්නේ කියලා දැනගත්තොත් විඥාණය වටපිට බලන්නේ ඒක පාරටම ගිහිල්ලා ඒ රූපේ බලන්න යනවා එතකොට චක්කුංච පටිච්ච රූපේච uppajjati විඥානං එතකොට ඒ સંદર્ભයට කියනවා ස්පර්ශය කියලා ස්පර්ශයක් ඇති වෙන්න රූපයක් සහ ඇහක් තියෙන්න ඕන ඒකට විඥානේ ඡන්ද දෙන්න ඕන ඒසොට ඒ කියන්නේ කරන්ට ඇහෙන ශබ්ද ස්පර්ශ වෙන්නේ නැහැ. නහයට දැනෙන ගඳ ස්පර්ශ වෙන්නේ නැහැ. දිවට දැනෙන රස ස්පර්ශ වෙන්නේ නැහැ. කායට දැනෙන පහස ස්පර්ශ වෙන්නේ මොකද අර දකින්න රූපයේ තියෙන වඩා රසයලවන සුළු ගතිය නිසා ආස්වාද සුළු ගතිය නිසා මනස විශේෂයෙන් මේක තිබුණටත් වැඩිය ඔප්නම් වල බලන්න හදනවා එතකොට අතිශෝක්තියක් වෙනවා ඒ අතිශෝක්තිය වෙනකොට මනසේ අනික් ක්‍රියාකාරකම් ඔක්කොම එන හිටිනවා සද්දාහන ගන්ධ බලන රස බලන වැන හිටිනවා. ඒ පස්සේ දැන් සම්පූර්ණ අවධානය gediya pitima යන්නේ එහෙන් දකින්න රූපෙට. ඒසොට චක්කුංච පටිච්ච රූපේ දුක්ඛප්පේ චක්කු විඥාන තින සංගති පස්සෝ මේ තුන එකට ගමන් කරන තාකල් එයා හුදු දකින්නෙක් විතරයි. එයා අහන්නෙක් නෙවෙයි, ගඳ බලන්නෙක් නෙවෙයි, රස බලන්නෙක් නෙවෙයි, පහස ලබන්නෙක් නෙවෙයි, දකින්නෙක් පමණයි. තින සංගති පස්සෝ දැන් මේක දිගට පස්සපච්චා වේදනා. එයා ඊට පස්සේ ඒ දකින්න රූපය එක දිගට නැවත නැවත බලන්නේ ආස්වාදයක් තිබුණොත් විතරයි. රූපයක් යම් විදියක බැලූ බැල්මට ප්‍රියපදවක් නැත්නම් ඒ රූපය බැලීම එතනින් නතර වෙන්න පුළුවන් කියන්නේ නීරසයි කියලා, කම්මැලි කියලා, නිදිමතයි කියලා, දන්නේ නැයි කියලා, වැඩක් නැහැ කියලා ඊගාව අවස්ථාව කනට යන්න පුළුවන්, ආයත රූපයකට යන්න පුළුවන්, වෙන රූපයකට. නමුත් අපි හිතමු යම් වෙලාවක එකම රූපයක් චිත්ත වීදි ගානක් දුවනවනම් චින්න සංගතිපස්සෝ පසපච්චා වේදනා මෙන්න මේ දකින වේදනාව ඉෂ්ට වූ මනාප වූ ප්‍රිය රූප වූ කාමෝපසංහිත වූ රජනීය වූ අරමුණක් නම් ඉතින් දිග වේලාවක් ඒ රූපයත් එක්ක හිත ඇසුර පවතිනවා නැත්තම් මනාපේ පවතිනවා ඒ වේදන හම්බෙච්ච තැන ඉඳලා කෙලස් වැగిරෙන්න පටන් ගන්නවා මනාපය අමනාපේ ඒ දෙක අනුවණං චේ මේ චිත්ත වීජය දුවන්නේ ඒකාන්තයෙන්ම එතනලා කෙලස් වැගිරීමක් සිදු වෙනවා. යං වේදේති සංසංජානාති යමක් අපි වින්දනං ස්පර්ශ කරපු දේ විඳිනවා. ඒකට වේදනාව කරනවා. ඒක නැවත හඳුනා ගැනීම සඳහා අපි සලකුණු තබනවා. යමක් නම් අපි විඳින්නේ ඒ දේ විතරයි අපි සලකුණු තබන්නේ. මේකෙත් පුංචි ගැඹුරකට යන්න ඉඩ තියෙනවා නම් කල්පනා කරගන්න. මේ වේදනාව අදුක්කම සුඛ නම් ඒකට සලකුණු තියන්නෙත් නැහැ ගණන් ගන්නෙත් නැහැ ඒකෙන් කෙලෙස් උපදින්නෙත් නැහැ මේ වේදනාව මනාපණං අපනාපණං විතරයි සලකුණු තැබීමක් වෙන්නේ නැවත මේක මට මතු කරගන්න ඕනේ එහෙම නැත්නම් කොහිදද දැක්ක කියලා අඳුන ගන්න ඕනේ ඒකෙන් ලොකු ආශාදයක් තියෙනවා නම් මනාපමනාප දෙකට අනිවාර්යයෙන්ම අපි ලකුණු තියෙනවා මනාපමනාප නැති හෝ මනාපමනාප අඩු රූපේ මතකෙට යන්නේ එවුවා මේ ලකුණු තියන්නෙත් නැහැ. තෑගියක් ගහන්නේ ඇයිවට. මේක මේ කර පොඩක් අතුරු කතාවක මම කියන්නේ මේ වේදනාව සම්බන්ධව නමුත් මේකට මට උදාහරණයක් කියන්න පුළුවන්. අපි නිදාගත්තේ ඉන්නලා දවස් වෙලාවෙ ඉඳලා උදේ වෙනකන් හීන කෝටි ගණක් දකිනවා. ඔව් මතක තියෙන්නේ Tamanට කැමැති හීන ටික විතරයි. අනිත් ඒවා දකින වෙලාවෙ නම් දකිනවා. නමුත් ලේබල් කරලත් නැහැ. මතකෙට ගිහිල්ලත් නැහැ. එතකොට ඒ බලනකොට පේන්නේ ප්‍රසිද්ධ ප්‍රකට අභියෝගශීලී හීනයක් විතරයි. ඒ වගේ තමයි අපි ලක්ෂයක් විතර ඉන්න සැනකෙලියකට ගිහිල්ලා ඔක්කොම දිගේ බලන්න හිටියට අපිට මතක හිටින්නේ අපිට රාගේ දනවන අපිට මාන්න පොම්බන අපිට මම ආයන දෙන රූප ටික විතරයි. එහෙම නැතිවෙවා දකින්න දුව නෙවෙයි සංඥා කරන්නේ නැහැ. නැවත හඳුනගැනීමක් අවශ්‍ය නැහැ. ඒව මතකයට යන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවේ ඒක ඇවිල්ලා කලුලැලක මොනවද ලිව්ව එහෙම මැකුවා වගේ යන්න යනවා. ඒක නිසා යං වේදේති තං සංජානාති. යං සංජානාති තං විතක්කේති. ඒ විදිහට හඳුනාගත් දේ විතරයි අපිට විතර්කණය කරන්න පුළුවන් වෙන්නේ හිතත් මේ දැක්ක ඊයේ දැකපු එක මේක රසයි මේක රස මේක හොඳයි මේක නරකයි මේක හොඳ මේක සාධාරණයි මේක අසාධාරණයි මේක ධාර්මිකයි මේක අධාර්මිකයි කියලා අපි යම් දෙයකට අරමුණකට හිත නංවනවා නම් ඒක අනිවාර්යයෙන් මීට කලින් දැකපු ඊට කලින් දන්න සංඥා කරපු දෙයක් යම් විතක්කේති තං ਵਿਚාරේති ඊට පස්සේ ඒක ਵਿਚාර බුද්ධියට දාලා බලනවා මේක මම කොහොමද වැඩි කරගන්නේ මේක මම කොහොමද ලොකු කරගන්නේ මේක කොහොමද මගේ කරගන්නේ මේක මම කොහොමද මගේ දරුවට දෙන්නේ? මේක මම කොහොමද යණ යන තැන මං ගන්නෙ? මේක කොහොමද මගේ හිත ප්‍රියත්තන්ට දෙන්නේ කියලා මනාප පැත්තෙන් ගියොත් එහෙම මේ ඇතිවිච්ච විතක්කය අනෝ විචාරීම විමසා බැලීම රස බැලීම සිද්ධ වෙනවා. ඒ විචාර වෙච්චි ගමන් යම් ਵਿਚාරේති තම් පපංචේති ඊට පස්සේ mental proliferation එන්න පටන් ගන්නවා. ඊට පස්සේ inner chatter එක එන්න පටන් ගන්නවා. ඊට පස්සේ දිගින් දිගටම ඒ මිනිස්සයා උඩු උණකට අහුවෙච්ච සරුංගලයක් වගේ කිසිම පාලනයක් කරන්න ඕනේ අර ගත්ත කතන්දරය හදාගෙන. ඒක දිගේම හීන ලෝකයක තන්නේ කර මුසපත් වෙනවා, මුසුප්පු වෙනවා. ඒ ਵਿਚාර උනා ඒ ප්‍රපංචකරණය නැත්නම් ඇතුළත මේ යන වාග් බහුල්‍ය කියලා මේකට කියනවා මේ පොඩි දෙයක් විශාල කරලා කියනවා ගොඩක් වචන දාලා කියනවා එහෙම නැත්නම් අනවශ්‍ය දෙයක් පස්සේ මේ ඕනට වැඩිය දුවනවා. මේ කෙලින් යන්න පුළුවන් එකට වටෙන් යනවා. ඒකට ඒ විවිධ ක්‍රම වලට ප්‍රපංචකරණය කියලා කියනවා. යම් ප්‍රපංචේති ප්‍රපංච තං ප්‍රපංච සංඥා සංකා සම්දාචනති මනස ඉන්හිහාට සම්පූර්ණ ආවේශ වෙච්ච කෙනෙක් වගේ ඒ ප්‍රපංච රැල්ලට යට වෙච්ච කෙනෙක් වගේ කොහේ යනවද තමන්ට සුභසිද්ධියක් වෙනවද තමන්ට මේක හිතසුවද අත්සිද්ධියක් වෙනවද මොකක්වත් නැහැ අර කාම රැල්ලට දිගට අරගෙන යනවා ඉතින් යම් කෙනෙක් මේක දැනගෙන නැත්නම් මේක අහලා ඊට පස්සේ හිතලා බලනවා මේක ඔයි කියනවාට වෙන්න පුළුවන්ද කියලා බල්ලා යාට තේරුම් ගත්තොත් යම් යම් රූප දකින්නකොට මට ඒකාන්තයෙන්ම මෙයාගේ මන අපේ පහළ වෙනවා යම් යම් රූප දකින්නකොට තරහ වෙනවා යම් යම් සද්ද වලට මම මන අපේ තියෙනවා යම් යම් සද්ද වලට මන අපේ තියෙනවා ඉතින් මේ මුගක් මනාපමනාප තියෙන දේවල් වලට මම වාල් වෙනවා මම දාස වෙනවා ඒක වළක්වන්න බෑ. මොකද එතකොට ඒකේ ගැම්ම කාලා ඉවරයි. නමුත් අතරමැදි ඒවා තියෙනවා. ඕනේ නම් මේකට යන්න පුළුවන්. ඕයි නම් ඒකට යන්න පුළුවන් කියලා අන්න ඒ හරිය තමයි යෝගාවචරය භාවනාවට ලක් කරන්නේ. සාමාන්‍ය රූප වර්ගයක් තියෙනවා මනාපයි. හැබැයි ඉච්චරම නැහැ. ඒ වෙනුවට වෙන එකක් වුණා බලන්න නැත්නම් අහන්න පුළුවන්. නැත්නම් ශබ්ද වලින් ඕනේ ඕනේ ශබ්දට යොමු කරවන්න පුළුවන්. අන්න ඒ මට්ටමට මේ භාවනාව හරහා එනේන සද්දයක් එනේන රූපයක් එනේන ගන්ධයක් රසයක් තනින් තන හරි වරින් වර හරි භාවනාවට ලක් කරන්න පටන් අරගත්තොත් එයාට මේ තෝරක් නැතුව ගලන මේ නැත්නම් ගලන්න ඉඩ තියෙන මේ කෙලෙස් ධාරාව එච්චර ගලන්නේ නැති වෙන්න අඩු කරගැනීමේ කටයුත්තට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. ඉන්ද්‍රිය සංවරය විස්තර කොට සරුවචනාංශයේ සඳහන් කරන්නේ චක්කුණා රූපං දිස්වා මානමිත්තක් ගාහි හෝති මාන බියංජනක් ගාහි හෝති. උඹට රූපයක් මුලිච්ච වෙන්න පුළුවන්. උඹ ගමනක් යනකොට උඹට රූපයක් මුලිච්ච වෙන්න පුළුවන්. කුරුල්ලෙක්, සමනලයක්, ගහක් කොළක්, ස්ත්‍රියව පුරුෂයෙක් හම්බෙන්න පුළුවන්. ඒ රූපය උඹව මත් වුණා නම් නැත්නම් මේක රූපෙට දාස වුණා, දාස වුණා නම් මේකේ සංඥා ගන්නවා. මේකේ නිමිටි ගන්නවා, ව්‍යංජනාට ව්‍යංජන බලනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ දැන් මේක විඳලා ඉවරයි. ස්පර්ශලා ඉවරයි විඳලා ඉවරයි. දැන් මනස ඒක එතනින් මෙතනින් බල බල රස විඳින වෙලාව. මේ මීමැස්සෙක් මලක වහලා පටි ඇවිද ඇවිද එයාගේ රොන් ගන්නවා, පැණි ගන්නවා. ඒ වගේ මනස දැන් අර දැකපු රූපේ නිමිටි ගන්නවා, ව්‍යංජන අනු ව්‍යංජන ගන්නවා. ඒ කියන්නේ ඒකාන්තයෙන්ම දැන් කෙලස් ධාරාවකට ඉඩ දෙනවා. ඒ නිසා උඹ සංවර වෙයන් රූපේ දැක්කට කමන්නේ ඔබ ව්‍යංජන අනු ව්‍යංජන බලන්න. අංග ප්‍රත්‍යංග බලන්න යන්න එපා. පුළුවන් නම් එතෙන්දී රූපයක් දැක්කා කියලා සත්‍ය මෙනෙහි කරපන්. මේක ටිකක් ගැඹුරු අභ්‍යාසයක්. නමුත් සක්මන කෙලවරදී හොඳට සතියින් ගිහලා හැරෙන වෙලාවේදී තමයි දන්නවනේ ඔක්කොලා මෙතන සක්මන් කරනවා මම සක්මන් කරනවා කියලා. එතෙන්දී අර පයේ බලබලා හිටපු රූපේ සමා වෙන්න පයේ බල බල හිට ස්පර්ශ වෙනකොට ඇහැට හිත පනින්න පුළුවන් පනිනකොට අවට ඉන්න කට්ටිය පේන්න ඉඩ තියෙනවා හොඳට සතිමත් වුණොත් තමයි තේරෙයි සුද දැක්කට ඒ ගානු කෙනෙක්ද පිළිම කෙනෙක්ද කියන්න බෑ කියන්න ඉස්සෙල්ලා සතිය එනවා අපව තමන් හිටපු තැන ඒ කියන්නේ හොඳට ඉන්දිය සංවරය පිළිබඳව සෑහෙන වාසිදායක අවස්ථාවක් ඒක කාලයක් සිංහල රජ කාලේ භික්ෂුන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා ප්‍රතිපත්තියක් වශයෙන් එළියට යන්නේ. එයා කැලේටම වෙලා කටයුතු කරනවා. ඉතින් කොහොම හරි රජුරන්ට ආරංචිලා දෙනවා. ඒකාන්තයෙන්ම මේ ස්වාමීන් වහන්සේ තියුණු කෙනෙක්. ඒ නිසා ඒ ස්වාමීන් තමන්ගේ ගුණ ගැන බලනවා මිසක් රත්තුන්ට උදව් කරන්න යන්නෙත් නෑ මොකුත් නෑ කියලා. ඊපස්සේ රජුරෝ පණිවිඩයක් කරනවා රාජකීය මට්ටමින් මේ ස්වාමීන් වහන්සේට මේ ස්වාමීන් හොල්ලන්න බෑ. මේ ස්වාමීන් පළවෙනි පණිවිඩේ කිය බෑ කියනවා. දෙක කියනවා බෑ කියනවා. ඒසොල් මිනිස්සු කියන හැබැයි මේ ශාංශ වර්ණ කරගන්නත් එපා මේ ශාංශ උඟක් දිනුණු කෙනෙක් කියලා. ඒක රජුරණ කරන්න බැරි නිසා රජුරෝ නීතියක් දානවා අද ඉඳලා ගෑනුන්ට දරුවන්ට කිරි දෙන්න තහනම් කියලා තනපට බඳිනවා. ඒකල කියනවා මේ රජුරෝ එළියට ආවේ නැත්තම් ටිකටම මේ දඬුවම දෙනවා කිරි දරුවන්ට කිරි දෙන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් පළවෙනි දවසේ මේ ශාංශය දන්නෙත් නැහැ. දෙවෙනි තුන්වෙනි දවසේ වෙනකොට මේ ශාන්ත පණිවිඩයක් යනවා. රට පුරා විශාල කැනවිල්ලක් වෙලා තියෙනවා. මේ කිරිදරුවන්ට කිරි දෙන්න දෙන්නේ නැහැ. රජුරෝ නීතියක් පනවලා තියෙනවා. ඒ නීතිය ගලවන්න නම් රජුරෝ මහාමුදුර රජමාලිගාවට වඩින්න ඕනේ කියලා. ඊට පස්සේ මේ ආම්දෝ කල්පනා කරනවා දැන් මේ අය ආම්දෝ ඇතරම වගේ කියන්න ඕනේ නැහැ ප්‍රශ්නට. නමුත් ඊට පස්සේ රජගෙදෙට වඩිනවා. ඊට පස්සේ අර නීතිය තහනම ගලවලා රජුරෝ ගිහිල්ලා දානයක් දීලා ඒ වන්දනා කරනවා. ඒ විසුණුනාසිට ඇවිල්ලා වන්දනා කරනවා. මේ ආමෘතික පොඩි ආමෘ කෙනෙක් යනවා. රජුරෝ වඳිනකොටත් දීර්ඝායුෂ වේවා දේ මහරජා කියනවා. විසුණුනාසිට වඳිනකොටත් දීර්ඝායුෂ වේවා මහරජා කියලා කියනවා. යන ගමන් පොඩි ආමඳුරාන ඔබවහන්සේ මේ බුදුම වැඩන්නේ කරන්නේ රජු වදිනකොටත් මහරජා කියලා කියනවා බිසෝන්නාන්සේ වදිනකොටත් මහරජා කිව්වා මට නම මම සුද දැක්කාට මං ඥානසු පිළිමද කියලා මට පේන්නේ නැහැ ගෑනිත් එකයි පිටිමිත් එකයි මට ඕකේ ඕනිකමක් නැහැ කියලා. ඒ තරමටම ඉන්දිය සංවරයක් තියෙනවා. ඉතින් ඒ ඉන්දිය සංවරය ගත්තොත් අපි සිංහලේ මේකට වචනයක් කියනවා. මම යන්තම් සුද්ධ දැක්කා විතරයි මම දන්නේ ගෑනිද මිනිහද කියලා කියලා කියනවා. මෙන්න මේ සුද්ධ දකින්නයි කියලා කියන්නේ න නිමිත්තක් ගායෝති නානුභ්‍යංජනක් ගායෝති. ඒ දැකපු දේ ව්‍යංජනාන ව්‍යංජන අරගෙන නැහැ. අංග ප්‍රත්‍යංග අරගෙන නැහැ. ඒක නිසා ඉන්දිය සංවරය එක තැනක් තියෙනවා අපට රූපේ දකින්නවා දකින්නකොටම අපි දන්න මේ සක්මන් කරන වෙලාවක් පයේ හිත පිහිටන් ඩෝර නම් රූපයක් දැක්ක සද්දයක් ඇහුවා. ඒ සද්දය ඇවිල්ලා වදිනවා. වැදුනට සුද දකින්නයින් එහාට යන්නේ නැහැ. මේ රූපෙත් ඇවිල්ලා වදිනවා. ඇහි බවක් දන්නවා. නමුත් වැඩිපුර විස්තර යන්නේ. මෙන්න මේ අවස්ථාව මේක අත්දකින්න පුළුවන් නම් නැත්නම් හිතට අල්ල ගන්න පුළුවන් අවස්ථාවක්. අවස්ථාවක් නම් පේන තියෙන රූප දැක්කත් මත්තර පහළ වෙන්න පුළුවන් විශාල කෙලෙස් රාශියක් මෙතනින් නතර කරන එක නම් නතර කරන්න පුළුවන්. ඒක දරුවචන් සඳහන් කරලා තියෙනවා. චක්කුණා රූපං දිස්වා මා නිමිත්තක් ගායෝති මාන ව්‍යංජනක් ගායෝති. යත්වාදි කරන මේතං අසංගතං විරන්තං uppajjati papaka uppajjati abijja domanassa papaka akusala dhamma tatta samvaraya apajjati ඒ රූපයේ නිමිති නොගැනීම හරහා ව්‍යංජන අනුව්‍යංජන නොගැනීම හරහා යත්වාදි කරන මේතං අසංගතං විහරන්තං උපජ්ජති අභිජ්ජා දෝනත යම් ආකාරයකින් සිහිය නැතුව හිටියානම් ඉන්දිය සංගරේ නැතුව හිටියානම් මතු වෙන්න පුළුවන් අවිද්‍යාව කියන දැඩි ලෝභය හෝ ව්‍යාපාදේ කියන දැඩි අකෝ ද්වේෂය නොඉපදීවීම පිණිස සංවරයට පැමිණෙනවා නෝපන් අකුසල් නොයිපද වීම පිණිස සංවරය කියලා මේකට කියනවා. ඒ කියන්නේ හතරාකාර වීරිය පළවෙනි එක. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහති. නෝපන් අකුසල් මතු නොවීම පිණිස චන්දං ජනේති කැමැත්තක් ඇති කරනවා. ඇහැට රූපේ සුදු පෙනුනට කමන්නේ නැහැ. හැබැයි මම මේකේ විස්තරස්තර ඔය යන්නේ නැහැ. වායමති වෑයම් කෙරුවට ඉස්සල්ලා හරියන්නේ නැහැ. තම පහුවෙනකොට තේරෙනවා මේක අතර ඉතාම සුළු කාල පරාසයක් තියෙන්නේ. ඒ හතර මැද මේ සිහිය පිහිටනවා කියන එක ඉන්දිය සංගරේ පිහිටනවා කියන එක පළවෙනි කතාවට ඒකාන්තෙම අහඹයක්. සැලසුම් කළ කරන්න බෑ. නමුත් අහඹේ දැක්කට පස්සේ ඒක අතවාසියට ඉටිනවා. එතකොට චන්දඤ්ඤනේ කිව්වාම විරියන් ආරම්භදී ඊට පස්සේ හිතා ගන්නවා මම දැන් සක්මන කෙලවරට යනකොට මම දන්නවා මගේ හිත රූප බලන්න බඳනවා වැඩි. ඒක මගේ දුර්ලභම නෙවෙයි හිතේ දුර්ලභමක්. ඒ නිසා මම සතිය හැරෙන වෙලාවට සක්මන කෙලවර හැරෙන වෙලාවට අතිරේක සතියක් ඕනේ මට. සක්මන මැදදී කරන සතිය තිබිලා බෑ. එතනදී මම අතිරේක ඉන්ද්‍රිය සංවරයකට හිත යොමුනවා. චන්දඤ්ඤේති වායම්ති විරියං ආ චිත්තම් පක් ගන්නාති. හිත දැඩි කරලා අල්ල ගන්නවා. ඊට පස්සේ පදන් වීර්යය යොදනවා. ඉතින් යම් කිසි කෙනෙක් ඔය චන්දං ජනේති වායමති විරියං ආරවතේ චිත්තම් පග්ගණාති පදාති කියන මේ පිළිවෙලේ කොතන හිටියද? ඒ කෙනාට රූපෙත් පේනවා. මහාට වේදනාවක් විඳිනවා. නමුත් අභිරමණය කරන්නේ නැහැ. අජෝසනය කරන්නේ නැහැ. අභිනන්දනය කරන්නේ නැහැ. ඒ නිසා බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා. රූප ඇහැට නොපෙනීමට කටයුතු කරන එක නෙවෙයි ඉන්දිය සංවරය කියලා කියන්නේ ඇහැට රූපයක් මුලිච්ච වුණාට පස්සේ වුණත් නාවි වද නාජ්ජෝස තිත්තති නාබි වදති අභිනන්දති නාබි වන්දති නාජ්ජෝස තිත්තති නාබි වදති ඒක ඒ ඒ දැකම එකට බැහැගෙන මම මේක දැක්කා කියලා ඒකට ඒක අරකලා දඟලනවට වැඩිය මං ඉන්නේ දැන් සක්මනේ. මේ සක්මනේ හැරෙනකොට මේක අනතුරුදායක තනක්. මම කියන්නේ ඉරියාපත සංදි කියලා. ඉරියව්වේ දිගට යනකොට අපිට සත්‍ය පාත්තන්න පුළුවන්. ඉරියව්ව හැරෙනකොට වෙනස් වෙනකොට එතෙන්දී අපේ හිත හැඟුම් උදාහරිනවා. ඒ නිසා එතෙන්දී වැඩිපුර සතියක් දාලා ගත්තොත් එයා ඒක අභිනන්දනය කරන්න යන්නේ නැහැ. අජෝසනය කරන්න ඒක රිංග ගන්න අභිවදනය කරන්න යන්නේ අනේ ඔයා දැක්කේ නැනේ මම රූපයක් දැක්කම එන්නකෝ එන්නකෝ කියලා කෑ ගහන්න යන්නේ ඒ කෑ ගහන කෙනා තුල රසාස්වාදයක් තියෙනවා හැබැයි ඉන්දිය සංවරයක් නැහැ. අපිත් රසාස්වාදේ විඳපු මිනිස්සු අපිට ඕනේ නම් රසාස්වාදේ විඳින්න පුළුවන්. ෆොටෝ එකක් අරගෙන හයි රෙසලූෂන් දාලා ෆොටෝ ගහලා ලැමිනේට් කරලා පිටිය ගහගෙන තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි භාවනා කරනකොට අපිට එක්ක ඡන්දයක් ඇති කරන්න පුළුවන්. නැත්නම් වෑයමක් ගන්න පුළුවන්. ඊට පස්සේ ආරම්භ වීර්යයක් ගන්න පුළුවන්. හිත දැඩි කර ගන්න පුළුවන්. පදන් වීර්ය කරන්න පුළුවන්. මෙන්න මෙතෙන්න ගිහිල්ලා බේරුණොත් අපි හිතන කවුරු හරි ඒ කියන්නේ දිත්තේ දිත්තමත්තන් කියලා ඕක වෙන විදිහකින් කියනවා. දැක්ක දැක්ක මතින් නතර කරනවා. ඒක දිගේ තොරතුරු විස්තර අස්තර විස්තර හොය හොයා දිගින් දිගට කතා ගොතන්න යන්නේ ඒක දිගේ අභිරමණයක් කරන්නේ අභිවන්දනයක් කරන්නේ අභිවදනයක් කරන්නේ නැහැ අජෝසනයක් කරන්නේත් නැහැ. ඉතින් මේක අත්දකින්න පුළුවන් නම් මේක ජීවිතය අත්දකින්න පුළුවන් නම් එයාට අභියෝගයක් තියෙනවා අපි කාම ධනවන තැනක හිටියත්, ද්වේෂය ධනවන තැනක හිටියත්, ජුගුප්සාව ධනකරන දැනගෙන හිටියත්, අපි මේ ලෝකේ කාමයේ හදන්න වනේ කොට ඒ නිර්වත් රූප වලට රෙදි අඳන එක නෙවෙයි කරන්න තියෙන්නේ. මෙතෙන්දී නිර්වත් රූපයක් දැකලා එතකොටම රංජන ගතියක්, කාම උපසංහිත ගතියක්, අභිනන්දන ගතියක් ආවොත් දැන් ඇහැයි වැඩ කරන්නේ. මම දැන් බලන්නේ මගේ හිත දැන් ව්‍යංජන අනුව්‍යංජන ගන්නවා. අංග ප්‍රත්‍යංග ගන්නවා. මේ කියන්නේ පැහැදිලිවම දැන් කෙලස් දෝරේ ගලනවා. මේ දිගට ගියොත් එන්න පුළුවන් කෙලස් වල සීමාවක් නැහැ. ඒක නිසා මට කොතනදීද මේක මේ ක්‍රියාවලිය නැත කරන්න පුළුවන් කියලා කොත්තනින් නැත කරුවක් දිනුවා. අපි ඉස්සෙල්ලා ඉස්සෙල්ලා නැත කරන්නේ අපි රාගෙන් තෙත් වෙලා කාමෙන් ඇවිස්සලා ඒ රූපේ දිහා කටත් අරගෙන බලනකොට වෙන්න පුළුවන් ඒත් වටිනවා ඒත් අන්න අපි යම් විදියක ගලක් තියලා තියෙනවා. දැන් පස්සෙන් පස්සට එන වාහනේ ගැම්ම කණ්ඩ ගන්න ගලක් තිබ්බට ගලට උඩින් පයින්න. ගැම්ම ගන්නකොටම ගලක් තිබ්බොත් නම් අල්ලන්න පුළුවන්. දැන් මේක තිබ්බට පස්සේ ගලට උඩින් පයින්න ඉඩ තියෙනවා. නැත්නම් Taman රාගෙන් රත් වෙන්න ඉඩ තියෙනවා. ද්වේෂෙන් දූෂිත වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ යෝගාචරය උත්සාහ කරන කෙනෙක් ඊටාමත්ම කනගාටුයි කියන්නේ භාවනා ලෝකේ තියා බෞද්ධයෝ තියා කිසිම කෙනෙක් මේ යෝගාවචරයට අනුකම්පා කරන්නේ ඒ තක తీරුවත් ඇතුළුව. එයාවත් අනුකම්පා කරන්නේ එයාත් හිතනවා මෙච්චර තටමලා මට අදත් රාගය ආවනේ. මෙච්චර දැඟලුවා මට අදත් ද්වේෂය ආවනේ කියලා ඒ පුද්ගලයාත් Tamanට සාප කරගන්නවා. මෙන්න මේ ටික නැති කරන්නයි මේ බණ කියන්නේ. මෙන්න මේ ටික නැති කිරීමටයි බුදුචානන්සේ සඳහන් කරලා තියෙන්නේ. ඔබ වැරදි දූෂිත ආත්ම නිෂේධන පශ්චාත්තාප මනසකින් නම් මේ භාවනාව කරන්න බෑ. ඒක කොච්චර කෙරුවත් මෙච්චර වේගෙන් යන වාහනෙට ගලක් තිබ්බට හිටින්නේ නෑ. මොකද අඩු ගානේ ගලක් තිබ්බනේ. අඩු ගානේ හැප්පිලා ගලට ඩෙම් පැනලා හරි ෂොක සම්පේක හරි කඩලා ගියානේ. වටිනවා. මෙන්න මේක අනුකම්පා කරන්න පුළුවන් වෙන්නේ භාවනා කරලා මේ මට්ටම් පැනපු කෙනෙකුට විතරයි. ඉතින් ඒක නිසා භාවනා කරන්නන් විශේෂයි අනික් කට්ටිය ළඟ තියෙන්න ඕනේ. ඒක කරුණා පැත්තෙන් බලනවා. එතන ප්‍රයත්නයක් කරනවා. මේ සංසාරෙ මෙතෙක් ගිනාගේ විශාල ධාරාවක් කඩන්න හදනවා. ඒක නියපොත්තෙන් කරනවා කඩන්න බෑ. ඒකට වේග කැවිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ මනුස්සය කරන ප්‍රයත්නය ඇවිල්ලා විස්තර කරනකොට ඒත් එක හොඳට සාකච්ඡා කරලා කියනවා අඩු ගානේ ප්‍රයත්නයක් කරන් තියෙනවා ප්‍රයත්න 100ක් අසාර්ථකයි. නමුත් අඩු ගානේ උඹ එතෙන්දි දැනගත්තා. ඊට පස්සේ දැන් අනිද්දාවසෙත් මේ චරිතය හැටියට රාග චරිතයක් නම් රාග දර්ශන නිතර නිතර පේනවා. ද්වේෂ චරිතයක් නම් ද්වේෂ දර්ශන නිතර නිතර පේනවා. ඔබ ඊට පස්සේ ওই ඇදීදී පශ්චාත්තාප වෙන්නේ නැතුව අනිත් දවසෙත් ඔතෙන්ට යනකොට ඔච්චරම රාගෙන් රත් වෙන්නේ ඉස්සර වෙලා ආ මම දැන් රූපයක් දකින්නේ. මම මේ නිමිති යන ව්‍යංජන ගන්නවා කියලා දැනගත්තොත් අර කෙලෙස් උපදින ප්‍රමාණය අඩු වෙනවනේ. අයිට වැඩි අඩු වෙනවනේ. ඔච්චර තමයි භාවනාව කියන්නේ. ඕක තමයි අපිට සුද්ධ කළ දැනගන්න ඕනේ. අන්න ඒ ප්‍රමාණයක් Taman තුල සිද්ධ වෙනවනම් මේක පටන් ගන්නකොට ඉතාමත් හිමීට පටන් ගන්න. හැබැයිම විශාල විප්ලවයක්. ඒ තමයි හැබැයි විප්ලවය කියලා කියන්නේ. අතුලත විප්ලවේ. ඒ නිසා Taman දැනගන්න ඕනේ රූප නොබල හිටියොත් මේ වැඩේ වෙන්නේ ඒ වගේම අසතියෙන් හිටියොත් සූදානම් වෙලා ගියේ නැත්නම් කලින් වැරදිලා මේක හරියට බණකින් තේරුම් ගත්තේ නැත්නම් ධර්ම සාකච්ඡාවෙන් තේරුම් ගත්තේ නැත්නම් අපි සුද්ධ වශයෙන්ම කියනවා මට නම් මේ ජීවිතේ කාදාකවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. හැමදාම මගේ හිත මේ මේ මේ රූපේ දකින්නකොට රාගය ඇති කරනවා, ද්වේෂය ඇති කරනවා කියලා අපේ අර හැකි සංඥාව ඔලොමොට්ටල වෙනවා. ඉතින් ආත්ම නිෂේධනයක් ඇති වෙනවා. ඇත්තටම ධර්ම ලාභාල කළ සැලකුවා වෙනවා. මම ධර්ම ඊටදී හරිය ශක්ති සම්පන්න දෙයක්. ඉතින් මේක විස්තර කිරීම සඳහා නිදර්ශන තියෙනවා මේ අහිම් බැලුවොත් මේ ඇහෙන් බැලුවොත් හරියට නිදර්ශන තියෙනවා හුඟක් කලාට එක මජ්ක්‍ධිම නිකායේ තියෙනවා එහෙම නැත්නම් සංයුත්ත නිකායේ ඉන්ද්‍රිය කන්ද කන්ද සංයුත්තේ වගේ සඳහන් කරලා තියෙනවා මම කැමති මෙතෙන්ට එක නිදර්ශනයක් ගෙනල්ලා පාන්න බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ආපු මාළුන්කි පුත්තු කියන වයසක ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරනවා ඒක කියවලා බලන්න මේ සංගතනිකයි කන්ද සංගුච්ඡේ තියෙන්නේ ප්‍රශ්න කිහිපයක් අසලා කියනවා මහලුක පුත්‍රය උඹට කෙලෙස් උපදිනවා වශයෙන් මේ ඉස්සරහා දකින්න රූපෙන් විතරමයි රූපයක් දකින්න ඉන්නවා නම් මේ ඉස්සරහා පේන රූපෙන් විතරමයි කෙලෙස් උපදින වෙලාවේ කනින් කෙලෙස් උපදින්නේ සද්දෙන් කෙලෙස් උපදින්නේ නාසයෙන් උපදින්නේ ගඳෙන් උපදින්නේ දිවෙන් උපදින්නේ රසයෙන් උපදින්නේ පහසෙන් උපදින්නේ කයෙන් උපදින්නේ ඒක නිසා අපිට ඒක පිළිබඳව පශ්චාත්තාප වෙන්නත් එපා ඒක කොච්චර දෝ වෙන්න පුළුවන් නමුත් උඹ බලන රූපේ විතරයි තියෙන්නේ. ඒ වගේ මතක තියාගන්න. උඹ දැකපු රූප වලින් කෙලෙස් උපදින්නෙත් නැහැ. බලන්න තියෙන රූප වලින් කෙලෙස් උපදින්නෙත් නැහැ. ඔබ මේ දැන් බලබලා ඉන්න ටිකෙන් විතරයි කෙලෙස් උපදින්නේ. ඕක ගැන සතිමත් වෙනවනම් මේක කළ හැකි කෘත්‍යයක්. ලෝකේ තියෙනාතාක් රූප පිළිබඳව සතිමත් වෙන්න ඕන කමක් නැහැ. මේ රූප බලන වෙලාවේදී ශබ්ද ගන්ධ රස පිළිබඳව සතිමත් වෙන්න ඕන කමකුත් නැහැ. ඒවා සංස්කාරිකව සිද්ධ වෙන එක උඹට දුක දෙන්නෙත් නෑ සංස්කාර ඇති කරන්නෙත් නෑ කර්ම රැස් කරන්නෙත් නෑ උඹට කරන්නත් බෑ කරනවා නම් මෙන්න මෙතන බලපන් කියලා. ඉතින් ඒක බොහොම ලස්සනට ඒ සූත්‍රය ගොඩනගෙනකොට සරුවචාන්සේ මේ වෛදික ස්වාමීන් වහන්සේට ඒත්තු ගන්නවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ සරුවචාන්සේ කියන හොඳයි ස්වාමීන් වහන්සේ කියපු දේ මට තේරෙනවා නම් මට මෙන්න මෙහෙමයි කියන්න තියෙන කියලා ඒ ශාංශේ ගාථා වගේක් සජ්ජායන කරන සරුවචනයන්සේ. රූපන් දිස්වා සතිය මුත්තා. ශානසමම රූපයක් දකිනවා සතිය දන්නේත් නැහැ පුරුදු කරලත් නැහැ සතිය මොට වෙලා. රූපන් දිස්වා සතිය මුත්තා බිය නිමිත්තක් මනසිකරෝති. ඒ දැකපු රූපේ අනේ දැක්කා හොඳයි. අනේ මේක මගේ පෙරපිනට හම්බුනේ. අනේ මට හොඳ ඇස් දෙකක් තිබුණ නිසා හම්බුනේ. අනේ මට විතරයි මේක හම්බුනේ කියලා අර දැකපු රූපයේ ප්‍රිය නිමිත්තට දාලා මනසිකරණය කරනවා. ඒ රූපය දැකීම අභිනන්දනය කරනවා. අභිවර්ධනය කරනවා. අජෝසනය කරනවා. මමයි දැක්කේ කියලා කියනවා. සාරත්ත චිත්තෝ වේදේ. ඒක පිළිබඳ ආශාවෙන් මනාපයෙන් විඳිනවා. තංච අජෝස තිට්ඨති. ඒක ලියවලා අනේ මම මේ දැකපු රූපේ මගේ දරුවටත් පෙන්වන්න නැත්තම්. අනේ අම්මට තාත්තටත් පෙන්වන්න නැත්තම්. අනේ ෆොටෝ එකක් ගන්න තිබුණා. අනේ මේක ලුක් කරගන්න පුළුවන් කියලා අර දැකපු එකට බැහැගෙන කටයුතු කරනවා. තංච වද්දති වේදනා අනේකා රූප සම්භව. එයා ඒක මතින් අර රූපෙන් නෙවෙයි දැන් වැඩේ යන්නේ හිතින් හදාගත්ත මනාපය රූපෙට Taman හිතින් වක් කරපු මනාපය දිගේ බලන්නේ නෙවෙයි වැඩ කරන්නේ අර ඇතුළත කතාව පටන් ගන්න. ඉතින් අනේකා රූප සම්භව. එයා තවදුරටත් රූපෙන් ඈත් වෙලා අර හදාගත්ත මනෝ විකාරේ හදාගත්ත ආස්මාලිකාව තුළ මේ රූපය අභිනන්දනය කරන්න පටන් ගන්නවා. ඒක නිසා අපි රූපයක් දකිනකොට පළවෙනි දකින්න වතාවේ පමණයි ඒ රූපේ බලන්නේ ඊට පස්සේ බලන්නේ අපිට ඕනේ රූපයක්. ඒක අපිට ඕනේ දේ තමයි අපි හිතාගෙන බලන්නේ. විශේෂයෙන්ම මනනන්තනීය රූපවල තියෙන ඉච්චරයි. ඒක නිසා first glimpse පළවෙනි දැක්ම මනාපට ගියා නම් ඊට පස්සේ ඒ මනසට ඒ මොනම අපුලක්වත් මොනම නපුරක්වත් මොනම අසුබයක්වත් දකින්න බෑ ඒක දිගටම ඒක දිගේ යනවා අනේක ආරූප සම්භව ඊට පස්සේ සාරත චිත්තෝ වේදේති අනේ තංචජ්ජෝස චිත්තති තංච වේදේති වින්දති වේදන අනේක ආරූප සම්භව මේ විදියට කටයුතු කරන මිනිස්යාගේ උපදින කෙලෙස් කඳ කොච්චරද කියනවනේ මචං නිවන පේන දෙයක් අහලක නැහැ කියලා කියනවා. මේ විදියට රූප අභිරමණය කරන එක නම් මේ රූපයක් බලන්නේ මේ අභිරමණය කරන්නේ මම මේකට වක් කරපො මගේ මනාපයයි රූපේ ස්වභාවය ඕක නෙවෙයි රූපේ ස්වභාවය වෙනස් වෙන සුළුයි. නමුත් අර මම දැකපු රූපේ වෙනස් වෙන්නේ නැහැ කවදාකවත්. ඒක නිශ්චයයි කියලා හිතාන බලන්නේ. ඒකටයි මේක නැවත නැවතත් අපි මේ මනාපේ වක් කරන්න කියලා බැලුවොත් සම්පූර්ණ යා නිවනින් ඈත් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ යා කියලා කියනවා ඒක දැනගද ඔබ වහන්සේ මට කියපු බණෙන් මට තේරෙන්නේ මෙච්චරයි. නමුත් ස්වාමීන් වහන්සේ සතියෙන් යුක්ත රූප බලනකොට මොකද වෙන්නේ? ඒක තමයි ඒකේ ධර්ම කොටාසේ නසෝ රජ්‍යතු රූපේසු රූපං දිස්වා ප්‍රතිසතෝ. ශක්මන කෙලවරට යනවා රූපයක් දකින්න. ඒක අර ප්‍රේරණාවක් විතරයි. ඒ රූපය රංජනීය කරන්නේ නැහැ. රූපං දිස්සා පතිසතු මම දැන් පයේ කාය ප්‍රසාදයේ සතිය පවත්වපු එකනා දැන් බලන්නේක් බවටපත් උනා කියලා යදාන රූපං නසෝ රජ්‍යතු රූපේසු රූපං දිස්සා පතිසතු විරත් චිත්තෝ වේදේති යම් හේයකින් ඒ රූපේ ඊටා මනනන්දන එකක් නම් යා දන්නවා මට දැන් සතියක් කැඩෙනවා මේක මගේ චරිතයට බාධායි මගේ ඉන්දිය සංවරයට හොඳ නෑ කියලා වින්දත් ඒ ඒ රූපය අභිනන්දනය කරත් සද්දය කර්ණ රසායන වුණත් එයා ඒක පිළිබඳව නම්බුවකට බලන්නේ නැහැ විරත් චිත්තෝ මට ඕන කරලා සතිය පිහිටවන්නේ මං ආවේ මේකට රූප බලන්න නෙවෙයි නමුත් මේ රූපේ ඉතා ප්‍රකටයි ප්‍රබලයි ඒක ගොජ දානවා එතකොට විරත් චිත්ත වේති තංච නාජ්‍යෝස චිත්ත තියා සතුරු කියන්නේ නැහැ දන්නවා මේක කියලා දාකච්ඡාවේදී කිව්වොත් එහෙම බැනුම් අහන්නයි වෙන්නේ මට කියලා රූපයක් දැක්කයි කියලා නම්බුවක් නෙමෙයි මෙතන තියෙන්නේ මං සක්මන් කරන්නයි ගියේ. මේ මොකද්ද දැක්කේ කියලා. උදාහරණයක් වශයෙන් කියනවා නම් එක මිනිහෙක් පොල්ලත්තක් බලාන ඉන්නවලු. ඒ මිනිහා දවල් රාත්‍රියේ දෙකේ නිදි මරාගෙන පොල්ලත්ත බලන්න ඕනේ. ඉතින් එක දවසක චෙක් කරන්නත් එක සර් අත්තයිතිකාරයා උදේ පාන්දර යනවා. ගේ මොර ගේට්ටුවේ යනකොට මේ මිනිහා නිදිකට කඩාගෙන ඉලට ඇවිල්ලා කියනවා මම මේ සර් හිතන්න හිතාන ඉතින් හම්බුනොත් එහෙම අද නම් පරිසම් වෙන්නේ කියලා. ඊටසේ අයි කියලා මං හීනෙන් දැක්කනේ සර් ඇක්සිඩන්ට් වෙනවා. ඉතින් දැන් මේ සර් මේ වතු අයිතිකාරයා මෝ මේ හීනෙන් දැක්කයි කියපු ඇක්සිඩන්ට් එක අගය කරාවිද දඬුවම් කරාවිද? මෙයා කාගේ යුතුයකම තියෙන ඇහැරලා වත්ත බලාගන්න එක. ඔය බුද්ධියගෙන හීනියක් දැකලා ඒ හීනේ සර්ට් කියනකොට මොකද වෙන්නේ? ඌ ඒ වෙලාවෙම සැක් කරනවා. සර්න් ඔළුව තියෙන එකෙක් නම්. එච්චර තමයි කියන්නේ මේ රූපේ දැක්කට මේක රූපේ අභිනන්දනය කරාට මේක නම්බු කරන්න යෑමෙන් තමයි අර අරකගේ තනි කර තකතිරුකම සර් බාරගන්නේ. අම්මේ ඒක තමයි මම අද කාර් එක මාරු කරන්න ඕනේ නැත්නම් මම ඩ්‍රයිවිං කරන්න හොඳ නැහැ කියලා සර් කිව්වනම් ඒ කියන්නේ අර බුදිය ගන්න එක අගය කරා වෙනවා. ඒ නිසා අපිට මේ වෙන දේවල් වලදී ඒක අභිරමණය කරන්න ගියොත් අභිනන්දනය කරන්න ගියොත් අජෝසනය කරන්න ගියොත් අර කෙලස් කඳ සියල්ලටම අයිතිවාසිකම් කියන්නේ. ඒක නිසා රූප පේනවා. අභිනන්දනයකොත් වෙනවා. විරත් චිත්තෝ වේදේති තංච නාජෝස චිත්තති. පිච්චිය ගැන ලැජ්ජ වෙනවා. මට ධක්මනේ ඉන්නෝනේ මේක දැක්කේ කියලා. යතාස පස්සතෝ රූපං යා රූප දැක්කත් සේවතෝ ചാපි වේදනා. එයා රූපෙකොත් දැක්කා. වින්දනායකොත් වින්දා. මියා ඒක අභිනන්දනය කරන්න නැති නිසා ඔහු සත්‍යයේ හැසිරීම සම්බන්ධයෙන් සත්‍ය වැඩිම සම්බන්ධයෙන් අතිරේක පාඩමක් ඉගෙන ගන්නවා යන්තම් අද මම මේක අභිනමනය කරලත් නැත්නම් ඒ රස විඳලත් ඒක නම්බුවට ගන්න නැතුව ඒවම් සෝ සරතෝ සරති සතෝ සත්‍ය වර්ධනය කර ගැනීමට හේතුවක් කරගත්තොත් ඒ මනුස්සයාට ඇති වෙච්ච කෙලෙස් තවදුරටත් ඇති නොකරවීමේ තවදුරටත් පහළ වෙන තියෙන කෙලෙස් පහළ නොවීමේ කටයුත්තට ධෛර්යයක් දුන්නා වෙනවා. හැබැයි මේ වෙනකොට සෑහෙන්න පහළ වෙලා හැබැයි අංග සම්පූර්ණින් ඉවර වෙන්න උනේ නෑ. අතරමඟදී gadolයක් තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. ගලක් තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ පරිශ්‍රණය දිගින් දිගට යා කෙරුවේ නැත්තම් මේක එතන එන හිටිනවා. ඊට පස්සේ දවසේ රූප බෙනේවි. ඊට පස්සේ තව ශබ්ද ඇහිවි. ඒකට අර අච්චර දුරද කියන්නේ නැතුව තමන් අර පයේ ස්පර්ශය බැලීම වෙනකට වැඩි අවධානයෙන් හැරෙනකොට බලන්න පටන් අරගත්තොත් එයාට පේනවා රූප ඇවිල්ලා ඒ වගේ කරදර කරන තියෙන ගතියෙත් අඩුවීමක් පේන්න තියෙනවා පාලනයක් යටතට ගැනීම ඉන්ද්‍රිය සංහර කිරීමේ වැඩිවීමක් පේනවා හැරෙනකොට කකුල කොහොමද කියලා වෙන්නට නොදැක්ක විස්තර වගේකුත් හම්බ වෙනවා හතර පහ පැත්තකින් අතවාසිය හම්බ මේ අතවාසිය මේ අත්දැකීම මොනම තාලකින්වත් කායිමත් ගන්න බෑ තමන් විඳලම වරද්දගෙනම ඒකට පසු නොබා ලෑස්තිලා යෑමෙන් පමණයි මේ රූප දැක්කත් සද්ද ඇහුවත් ගඳ බැලුවත් ඒකට අහුවෙන්නේ නැතුව බේරෙන්න පුළුවන්. ඒක නිසා බුදුජානන්සේ සඳහන් කරන ඔය වැඩේදී මට ඔබට උදව් කරන්න බෑ මට ඔබට ක්‍රමයේ කියන්න පුළුවන් මේකට භාජනය වෙයන් භාජනය වෙලා පුළුවන් තනින් අල්ලගන්න. අල්ලනකොට සෑහෙන පමා වෙලා තියෙන පුළුවන්. නමුත් ඊට වැඩිය ඩිංගිත්තක් ඉස්සරහින් නම් හෙට මීට වැඩිය කරන්න පුළුවන් කියලා අපට විශ්වාසයක් තියෙනවා. ඒක බුදුහාමුදුරන් පිළිබඳ තියෙන සද්ධාහට වැඩිය වටින සද්ධාහක්. මොකද ඒක Tamange හැකියාවෙන් තියෙන සද්ධාහක්. එයා ත්‍රිපිටකධාරී නොවුනත් වෙන අධ්‍යාපනය මොනවාක්වත් නැතුණත් ඒ මනුස්සයා ධර්මයේ වැඩ ගන්න මිනිහෙක් වඩපත් වෙනවා. ඒ මනුස්සයා ගිහියෙක් වුණත්, ගෑණියෙක් වුණත්, පිරිමෙක් වුණත් සංඝ භික්ෂු කියන නමට ගැලපෙනවා. සංසාරේ බය දක්නා වූ සංසාරේ බයෙන් ගැලවීමට කටයුතු කරන ඕනම කෙනෙකුට භික්ෂුව කියලා කිය တယ်။එනිසා ඒ මනුස්සයා සංසාර බය දන්නවා. පය මඩේ තියලා සම්පූර්ණ ගෙරෙන්න ඉස්සලා පය අරගෙනක් තියෙනවා. ඊට පස්සේ දන්නවා ආය මේ පිනිපෙරෙල්ලෙන් බඩ කාපු එක ආයෙත් කනමැදි දැනෙනකොටම බය එනවා. ඒක තමයි ඉන්දිය සංවරය කියලා කියන්නේ. ඉතින් මේ ටික වෙනවනම් Taman තුල දවසින් දවස දවසින් දවස වෙනවනම් ඉතින් ඒකට තමයි අපිට කියන්න තියෙන්නේ මේ ඥාත පරිඥාව, තීරණ පරිඥාව දැන් පහාන පරිඥාවට වැටලා තියෙනවා. ප්‍රහාණය කිරීමට වැටලා තියෙනවා. එහෙම නැත්නම් සුත්තමේ ඥාන, චින්තාමේ ඥාන දැන් භාවනාමේ පැත්තකට යන්න වරන් තියෙනවා. ඊට පස්සේ ආය මේ සිද්ධිය වෙන්න තව මාස ගාණක් යන්න තියෙනවා. නැත්නම් මේක ඊගාව පියවරට. නමුත් මේ යෝගාවචර එක දවසක් හරි මේක අත්දකලා මේකයි මේ බුදුහාමුදුරෝ දෙන්න හදන රහස රූප නොබලා ඉන්න එක නෙමෙයි රූප බැලෙන එක කරන්න දෙයක් නෑ නමුත් බැලෙනකොට අභිනන්දන අභිරච අභිවර්ධනය කරන්නේ නැතුව ඒ වෙනුවට හිත හිටව ගන්න ඕනේ අරමුණක් තියාගනි. නන්නතර වෙන්න දැන්සෝ සක්මන්න සක්මන බලපන්. ඔබ පොල් ගන්නවා නම් පොල් ගන්නකේ හිත තියපන්. වැසිකිලි කරනවා නම් වැසිකිලි කරනකේ හිත තියපන්. එතකොට අනිකොත් හැමදැනින්ම අරමුණ වෙනවා. ඒ කිසි අරමුණකින් එන දුක් නූපන්න අකුසල් බෝ නොවන ගතියකට වර්ධනය වෙන්නේ නැති ගතියකට ඉක්මීමක් එනවනම් අපි රූපවල දකින්න ලස්සන ඉපේම බොඳ වෙන්න පටන් ගන්නවා. අපි මෙතෙක් කල රස විඳපු රූපවල තියෙන්නේ රූපේ ලස්සන නෙවෙයි අපි ඒ ගැන හිතාගෙන බලපු එක. අපි හීනෙන් බලාපොරොත්තු වෙන පෙම්වතිය කවදාකවත් මේ ලෝකේ හම්බ වෙන්නේ නැහැ. අපි හීනෙන් බලාපොරොත්තු වෙන පෙම්වතා මේ ලෝකේ ඉන්න මිනිහෙක් නෙවෙයි. එයා සුපර්මෑන් කෙනෙක්. ඉතින් අපි කට අරගෙන බලා ඉන්නවා කවදද එන්නේ ඒ අස්සය අපිට ඒ සුතුමල් කුමාරයා එනකම් බලහන් ඉන්නවා හම් වෙන්නේ මේ দাঁඩි දාන ගඳ ගන්න නිකම්ම නිකං කුමාරයෙක් නෙවෙයි නිකන් නමට කුමාරවරු අයියෝ මේකට මෙච්චර කියලා හලන්නවද නින්දේ ඒක නිසා මේ දේ දැක්කට පස්සේ මේ ලෝකේ තියෙන උපමට්ටම් ටිකයි අපි බලාපොරොත්තු වෙන කෑදරකමයි දිහා බලනකොට බුදුජානනාංශ මේක ඉදිරිපත් කරපැටි ඉතාමත්ම ලස්සනට. ඉතාමත්ම සිත් ගන්න විදිහට ඉදිරිපත් වෙන රට්ටපාල සූත්‍රය. හරි ලස්සනට ඒක විස්තර වෙනවා. ඒක මේ කාව්‍යයක්. එහෙම නැත්නම් ඒක චිත්‍රපටයක් හදාන්න බොහොම හොඳ සිද්ධි බහුල අවස්ථාවක්. අපිට ඉච්චර වෙලා යන්න බෑ නමුත් කෙටියෙන් මතක් කරගත්තොත්. රට්ටපාල කියලා කියන්නේ ඉතාමත්ම ධනවත් බමුණෙකුට හා බැමිණෙකුට එකම පුතා. මෙයා දවසක් බිස්නස් වැඩකට සවැත් නුවරට යනවා. යනකොට මේ වගේ සරුවචනාංශ බණ කියනවා ඇහෙනවා මෙයාටත් හිතනවා කියලා වාඩි වෙන්නේ කියලා. වාඩි වුණාට පස්සේ මෙයාට තේරෙනවා මෙතන අමුත්තක් තියෙනවා කියලා. නමුත් එතන සරුවචනාංශේ විස්තර කරනවා මේ අමුත්තට යන්න මේ කියන වෙනස හැබෑ වෙනස ජීවිතේට ගන්න කැපකිරීම කරන්න. මේ කාමයට එක විඳින ගමන් මේක කරන්න බෑ. එහෙම නැත්නම් ওই විඳින කාමයෙන් දුරස් වීමේ අබිනිෂ්ඨය කිරීමේ ආසාව පහල කරන්නේ නැති කෙනෙකුට මේ පරික්ෂණය කරන්න බෑ. ඉතින් මෙයාට හොඳටම හිතලා ගිහිල්ලා අම්මලා තාත්තලා කියනවා මම බැමිණිටයි. අම්මේ තාත්තේ මට මේ මේ වැඩක් සිද්ධ වෙනවා මම බණක් අහුවා. ඒකේ දකින්න විදියට පිරිසිදුට මේ වැඩේ කරන්න ගිහි ගිය අතාරින්න ඕනේ කියලා. ඉතින් අම්මයි තාත්තයි කියනවා උඹට පිස්සුද? උඹ මැරුණත් උතේ අපි කනගාටුයි උඹ අතාරින්නේ. මේ පණතියදී අතාරිනවා කියන එක කවදාකවත් වෙන්නේ නැහැ. උඹේ මරණයේදී පවා උඹෙන් අපි වෙන් වෙන්නේ දුකෙන්. උඹ තමයි මේ මුළු પરම්පරාව ගෙනියන්න ඉන්නේ එකම පුතා. මේ මරණය උඹ ඉන්නකොට යනවා කියන එක වෙන්නේ නැහැ කියලා. මේ ආයෙසරයක් හොඳට විවේකීව අම්මයි තාත්තයි සීයෙන් ඉන්නකොට කියනවා. මම සරුවචාන්සගේ බණ ඇහුවා. මේ සංකලිකිතයක් වගේ මේ Brahmacharya රකින්න නම් ගිහි ගිය අතාරින්න ඕනේ කියලා. ඉතින් අම්මලා තාත්තා ආරංගම ගේනවා. ඔබ මේ මරණය දීපම මම අතාරින්නේ දුකින් ඔබ කියලා අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඔය ආත්මතු පරම්පරාවේ දැනුම මේ බෝදල් ඔක්කොම ඔබ යතේ තියෙන හිටපන් කියලා. එතකොට තුන්වෙනි දවසේ චීතා දාගෙන ගිහිල්ලා කරට කියන්නේ යා කුස්සියේදී. අම්ල දාතල අර විදියටම කියනවා බෑ කියලා. එතකොට මේ අතිරිල්ලක් නැති ගොම පොලවක බිම වැටිලා කියනවා එක්ක මගේ මරණය එහෙම නැත්තම් පැවිද්ද කියලා. අම්මලා හිතා ගන්න ওই පිස්සු කෙලියට බත්ති දෙනකොට ඕක නැගිටී කියලා. අනේ බත්ති තුනට නැගිටින්නේ නැහැ. පහුවෙන්ද බලනවා. පහුවෙන්ද ඒ ගොම පොළොවේ මේ සිටු පුතෙක්. යාට වෙනම කාමර තියෙනවා ඔක්කොම තියෙනවා ඉන්නවා. තුන් දවසක් බලනවා. ඊට පස්සේ යාළුවන්ට ගිහිල්ලා කියනවා. ඊට පස්සේ කියනවා අනේ මේ දරුවා බේරගනින් අපිට බලහන් ඉන්න බෑ අපිට ගෙදර කෑමකුත් නැහැ මේක මලගයක් වාගේ. ඉතින් යාළුවා ඇවිල්ලා මෙයාට කතා කරලා කියනවා මේ දීමෝපියන් මේ කතා කරන්නේ ඉතාමත් ආදරෙන් ඉතාමත්ම හේතු සහිතව ඉතාමත්ම ආර්ථිකයක් ගැන හිතලා ඉතාමත්ම දේශපාලනයක් ගැන හිතලා මේ පුංචි තීන්දුවක් තියෙන්නේ ඇයි මෙච්චර දැඩි වෙන්නේ කියලා අර මනුස්සයා මොනම දෙයකටවත් උත්තර දෙන්නේ ඒකට ජාලුවෝ කියනවා කතා කර ගන්නවා මේක එකම වැඩයි තියෙන්නේ මේකට මේකට ඌ පැවිදි වෙන්න ඇල්ල පස්සේ සිවුරු අරෝ එහෙම නැත්තම් කරන්න බෑ කියලා අම්මලා තාත්තලා කියලා කියනවා. මෙතෙන්දී නම් මේ මිනිස්සයා ගත්ත මේ ඉන්න පියවරේ හැටියට නම් දෙකෙන් එකක් වෙනවා. ඒ නිසා හොඳම වැඩේ තමයි අපි මෙහාව පැවිදෙන්න දෙමු මේ වෙලාවේ. පැවිදුණා පස්සේ ඔය කොච්චර ඉවකත් ඔය Brahmacharya රකින්න බෑ. ඔය මේ පැවිදිිත දුෂ්කරයි. සිටු කුමරේකට බෑ ඔයා එයි. ඊට පස්සේ අම්මයි තාත්තයි කියනවා බොහෝම අමාරුවෙන් කැමැත්ත දෙනවා. පස්සේ මෙයා සර්වචනසකට ගිහිලා කියනවා අවසරයි ශාන්සෝණ පැවිද්දෝනේ. ඒතර කියන අම්මයි තාත්තා කැමති දුන්නා. ඔව්. පැවිදි වෙච්ච ගමන් මේ මනුස්සයා කරන්නේ පලාත ඉන්න තු ඈත පලාතකට යනවා. මොකද ඒ පරිසරයේ සාමාන්‍ය කෙලස් උපදින ඕනම කෙනෙක් පැවිදිච්ච පරිසරයට යනකොට නැවත කෙලස් උපදිනවා. අර පරණ පුරුදු ඇසුනද ගිහිල්ලා රහත් වෙනකම්ම ඉන්නේ. ඊට පස්සේ රහත් වෙලා ආපහු වඩින්නේ සවැත් නුවරට සරුවචනන්සිට වන්දනා කරා. මේක සාමාන්‍ය චාරිත්‍රාක් කියනවා. ඒ දවස්වල අඤ්‍ය භාව ප්‍රකාශ කිරීම සඳහා සරුවචනන්සිට හම්බ වෙනවා. කියන්නේ මම මම කෙලස් නෑ කියලා කියන්නේ. හම් වෙලා මෙයා පින්නපාත යනකොට දවසක් අර සිටුමැදුර ඉස්සරහින් පින්නපාත යනවා. පිටුමැදුරේ ඉන්න මිනිස්සු අර මේ මනුස්සයා පැවිදිච්ච දවසේලා බුදුන්ටත් බයිනවා සංඝයාටත් බයිනවා සංඝයා දකින්නකොට බනිනවා. මට තිබුණ දරුවා නැති කියලා මේ මේ මේක නිසා තමයි කියලා කවදාකවත් පින්නපාත දෙන්නේ නෑ. දුර්වල් වහනවා. ඉතින් මෙයා ඉස්සරහින් යන ගමන් 16ක් විශ් කරන්න ගෙනිනවා කුණු වෙච්ච රොටියක් පිටිපස්සේ. පිටිපස්ස දොරේ. එයා යන ගමන් ඒ දාශි ඉස්සරහින් යනවා දැන් හාමුදුර අඳුරන්න ඊටපස්සේ කියනවා නංගියෝක විශ් කරන්න නම් ගෙනියන්නේ මගේ පාත්‍රයට දාන්නයි කියලා. ඉතින් අර දාශි ගිහිල්ලා දානකොට අත් දෙකයි කකුල් දෙකයි දකින්නට එනවා යකෝ මේ අපේ ස්වාමි පුත්‍රයා නේද? සිවුරක් අඳගෙන ඉසබාලා හිටියට ගියා. මෙයා අංග ව්‍යංජන ව්‍යංජන වලාන කියලා මම බැමිණිට ගිහිල්ලා කියනවා ස්වාමි දුහ මගේ ශ්‍රී ලංකාරුණා දන්නේ ස්වාමි පුත්‍රයා මේ යන්නේ කියලා. බැමිණි කියනවා කවදාකවත් වෙන්න බෑ කියලා බමුණට කියනවා බලන්න කියලා. බමුණ පිටිපස්සෙන් දුවගෙන යනවා. යනකොට කැඩිච්ච බිත්තියක ගියකයිනෙත් ලයිනර කොණු වෙච්ච රොටිය වළඳනවා. ඉතින් බමුණ ගිහලා අහනවා මේ මොකද්ද මේ කරන වැඩේ? ඔබට ඕනේ ඕනේ જાති කැම මෙතන තියේදී මේ කුණු වෙච්ච රොටියක් තියාන මේ කැඩිච්ච ගයක් ගාව ඉඳන් වළඳන්නේ මොකද්ද මේ කරන වැඩේ? යන් ගෙදරට ගිහලා ගාන්ටියක් ගන්න. ඊට අද පින්න පාත ඉවරයි. ඔබතුමාට අවශ්‍ය නම් හෙට දාන්න ආර්දනා කරන්න. අද වැඩ ඉවරයි කියලා. ඉතින් බමුණා කියනවා මේ අනවශ්‍ය දුක් නෙමේ විඳින්නේ කියලා බැමිට ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම ඊට පස්සේ කියනවා වහාම ගිහිල්ලා ආර්දනා කරන්න කියලා හෙට දාන්නට. පස්සේ හෙට දානෙට ගෙදර තියෙන රත්තරන් බඩු සේරම ගොඩ ගහනවා එක පැත්තක. බූදලේ මේ පැත්තේ ඒක රෙද්දකින් වහපුවාම එහා පැත්ත පේන්නේ නැත්තරම්. මේ කුමාරයාට මේ රටපාඩ ඉඳලා තිනවා කාන්තාව පස් දිනක් භාර්යාවන් විදියට. ඒ පස් දිනාටම කිව්වලු යම් ආකාරයට ඔබ ඇඳගත්තොත් ස්වාම පුත්‍ර කැමති වෙයිද ඒ විදිහට ඇඳගනින්නයි කියලා. ඉතින් දාහන බෙදලා ඔක්කොම ලෑති කළා කුමාරයාගේට කුමාර නෙවෙයි දැන් රාත්‍රාතන් වහන්සේනේ පාත්‍රය යන ඉන්න වෙලාවේදී දාහන බෙදන්නේ අම්මයි තාත්තයි දෙන්නාර වස්තුවේ වටිනාකම කිව කිව ඉන්නවා. ඊට පස්සේ ආර පස් දිනාට ගිහිල්ලා තිබුණා දැන් නම් ඔළුව රහරවන පාට නෑ උඹලා ගිහිල්ලා මායමත් දාපල්ලයි කියලා. ඒ ගෑනු කට්ටිය ගිහිල්ලා කියලා අහනවා මේ ඔච්චරම දැඩිසේ භාවනා කරන්නේ සුරංගනාවියක්වත් ගන්න බලාපොරොත්තු. ඒ කට්ටිය අපිට වැඩි ලස්සනද, සුවඳද, රසද කියලා ඒගොල්ලෝ එනකොට මේ ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා මම මේ යමක් බලාගෙන කරන භාවනාවක් නෙවෙයි යමක් ප්‍රතික්ෂේප කිරීම සඳහා කරන භාවනාවක් නම් ගියේ කියලා අර භාර්යාවන්ට සහෝදරය කියලා කතා කරනවා. කතාවට මේ මිනිස්සුන කලන්තය ඇදලා වැටෙනවා. මෙතෙක් කල් හිටියේ සම්පූර්ණ ස්වාමි භාර්යාවසොර දැන් නංගි කියලා කතා කරන නිසා කලන්ත හැදලා වැටෙනවා. දැන් ඒතර ගෙදර අවුල් නිසා මේ ස්වාමීන් වහන්සේ කියනවා දාහන බෙදන්නේ නැත්තම් මම පින්නපාත යනවා. ඊට පස්සේ විජහාට දාහන බෙදුවා. හැබැයි ඉතින් එතකොට ඔක්කොමලා දැනගන්නවා මොන එකකින්වත් වස්තුව පෙන්නලාවත් අහුවන් පෙන්නලාවත් වටන්න බෑ කියලා මෙයා පිටත් වෙලා යනකොට ගාත වගේ කියලා යනවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මුවවැද්දෙක් මුවෙක් අල්ලන්න උගුලක් අටවලා ඒකට රසමස උලක් දාලා තියලා බලාගෙන ඉන්නවා. දක්ෂ මුව පොවෙක් ඇවිල්ලා රසමස උල කාලා උගුල ගස්ස ගන්න නැතුව යනකොට මුවා අඬා අඬා ඉන්නවා අයියා. ඉතින් රසමස උල කෑවට උගුල ගැස්සෙන්නේ නැත්තම් බය වෙන්න එපා. මේ ලෝකේ තියෙන මොන කාම වස්තුවක් පරිභෝග කරත් Taman මේ මනාපමනාප පහල කරන්නේ නැත්තම් උගුල ගැසුනේ නැත්තම් මොන විදියෙන්වත් අල්ලන්න බෑ. ඉතින් ඒක නිසා මේ රත්කාල සූත්‍රයේදී ඒ ස්වාමීන් වහන්සේ කියන වචනය මේ සදාචාරවාදීකට හෝ අත්තිකලමතානියෝගේ ඉන්න කෙනෙකුට කොහොමඩක්වත් දිරව ගන්න බෑ. විශේෂයෙන්ම සමතපූර්වංග විපස්සනා යන කෙනෙකුට හිතා ගන්න බෑ. නමුත් විපස්සනා පූර්වංග සමත යන කෙනාට කියන්න පුළුවන් කාම වස්තු වල නෙවෙයි කාමේ තියෙන්නේ වස්තු කරේ උඹට තියෙන කාම සංඥාවේ. මේක උඹට තියෙන ඒක තියෙන මනාපය මනාපය නිසා ඒකට මනාප මනාප පහළ වෙනකොට එළඹ සිටි සිහිය තියෙනවා නම් මෝපෝවා එම කෑවට උගුල ගස්සගත්තේ නැත්නම් මෝ වැද්ද අඬා අඬා ඉඳද්දී ඌගේ ക്ഷേම භූමිය කරා යනවා කියන. ඉතින් ඒ නිසා භාවනා කරන කෙනා මේ සියලු කාම වස්තු අස් කරගෙන ඇස් දෙකට බ්ලින්කර්ස් දාන කනට පොරොප්ප ගහගෙන නහයට ගහගෙන කරන භාවනාවක් තමයි බුදුජානනාංශයේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී අන්‍ය තීර්ථකයන් කියලා තියෙන්නේ. ඒ වස්තුන්ගෙන් අයින් වෙලා රූප බලන්න එපා, ශබ්ද අහන්න එපා, ගඳ බලන්න එපා, රස බලන්න එපා. නමුත් ਸਰවචනාංශ කිව්වේ එහෙමනම් උප්පත්ති අන්දය රහත් වෙලා තියෙන්න බෑ. උප්පත්තියම බීර රහත් වෙලා තියෙන්න බෑ. ඒක නෙමෙයි ආර්ය විනේයි ඉන්දිය සංවරය කියලා කියන්නේ රූපයක් දැකලා ඒක අභිනන්දනය කරන්නේ අභිවදනය කරන්නේ බැසගන්නේ නැහැ අට්ටියති හරායති ජිගුච්ඡති ඒක හැර දමනවා ඒකට ලැජ්ජාවක් පාටපත් කරගන්නවා පිළිකුල් කරනවා මේකටම තමයි සරුවචනන්ද කියන්නේ දිත්තේ දිත්ත මත්තන් කියලා රූපයක් දැක්කට පස්සේ ඕක දිගේ කතා ගොතන්න යන්න එපා ඕක දැකීම පමණින් නැතර කරපන් ඊගා චිත්තක්ෂණයට වෙන දෙයකට වෙන්න අරපන්. අපි එහෙම නෙවෙන රූපයක් දැක්කට පස්සේ ඊට පස්සේ චිත්තක්ෂණ රාශියක් අර දැකපු රූපය මතින් කතාගත කොටයි ඉන්නවා. අභිවන්ද අභින අභිවර්ධනය කරනවා. කිය කියයි නෑ. අතුලත කතාව හෝ පිටතට කතා කරනවා. ඊට පස්සේ මේක මත කිලෝරක් නැති කෙලෙස් උපදින නිසා රූපයක් දැක්ක පමණින් කෙලස් උපදින්නේ ඒ උපදින වේලාව මෙතනයි ඒක රූපේ නෙවෙයි තියෙන්නේ ඇහි නෙවෙයි තියෙන්නේ මේ මෙතෙක්කල් Taman තුල තිබිච්ච මනාපමන අපේ රුචිචකම් වල පෞරුෂත්වේ ගිනාවු කර්මජාවය වල ඒ නිසා බලනකොට මම දැන් ඉන්නේ රූපයක් බලමින් මේක පාශයක් වෙන්න පුළුවන් මේකෙන් කෙලස් උපදින්න පුළුවන් කියලා රූපෙ දිහා බැලුවොත් ඒක යාට කර්මස්ථානයක් වෙනවා නාගසමාල ස්වාමීන් වහන්සේ පින්ඩ පාසෙ වඩනකොට කාන්තාවක් බීලා නටමින් සංගීත වයමින් මහා වීදියේ මැද රංගනයක් දක්වනවා. මේ ශාන්ති මේක දකිනකොටම කල්පනා වෙනවා මේකෙන් කී දහහක් කෙලස් උපදනවද කියලා. මේ වීදියක් මැද අටවලා තියෙන මේ උගුල නිසා කී දහහක් කෙලස් උපදනවද කියලා ඒක පිළිබඳව අභිවන්දනය කරන්නේ නැතුව මේක දිහා බලනකොට ඒ බලාගෙන ඉන්නකොටම rahat වෙනවා. සාමාන්‍යයෙන් කියලා තියෙන නටන ස්ත්‍රියවද්‍යා භික්ෂුවක් බැලිය යුතු නෑයි කියලා. ඒක විසම දර්ශනයක්. නැච්ච ගීත වාසිය ගැලපෙන්නේ නැහැ. නමුත් මහාවීඩිය මැද මේ අභිරංගනය කරන කාන්තාව අධ්‍යා බලලා රහත් වෙච්ච කතාවක් අපේ ශාසනයේ තියෙනවා. හැබැයි එතෙන් යනකොට ඒ ශාන්සිය සූදානම් වෙලා යන්නේ. මේ රංගනේ දකින්නකොට කටත් අරගෙන බලන සල්ලාලයෙන්ට කොච්චරනම් කෙලෙස් උපදිනවද මේ මායයට වල තියෙන මොනතරම් භයානක දෙයක්ද කියලා හිතනකොට ඒ දර්ශනය හරහා ඒ ශාංශ අභිනන්දනයක් නෙමෙයි කරන්නේ අනේ මට බුදුහාමුදුරු නොහිටියනම් මාත් මේ මේ සෙනගේ ඉඳගෙන මේකට අප්පුඩි ගහලා රස බලනවනේ මම ධර්මෙ නොදැන හිටියනම් මේ ඥානවංශයට බයිනවනේ මම සංඝයා නොවුනනම් මම මේ මේක බලන ඔක්කොම දිහා දොස් දකින්නවනේ දැන් මට දොස් දකින්න දෙයක් නෑ මම ලෑස්ති මට පේනවා ඒ නිසා තවදුරටත් කෙලස් උපදින්නේ නෑ ඒ නිසා විෂම රූපයක් දැකලා තියෙන්නේ ඒ කාන්තාවගේ අදහසක් වෙන එකක් නමුත් මේ ස්වාමීන් වහන්සේ ගත්තේ විපස්සනා නිමිත්තක්. ඒක අපේ සංඛා ඉතිහාසයේ වෙලා තියෙන්නේ ඔය අටසැටලේනේ නැත්තම් කළුජියපුකුනේ එහෙම නැත්තම් මිහින්තලේ ඉඳලා ස්වාමීන් වහන්සේ නමක උදේ පාන්දර ඇවිල්ලා තිනවා අනුරාධපුරයට යන්න. ඒක සාමාන්‍ය පිනිපිට 70ක්ම පිනිපිට යායම 70ක් ගාණක් යන්න ඕනේ. මම මේ ඉඳලා මෙතෙන් එන්න. ඒ නිසා උදේ පාන්දර පිටත් වෙනවා. මගදී අරුණ නගිනවා. අරුණ නැගලා එන වෙලාවේදී පේනවා කාන්තාව කනුරාදුර පැත්තේ ඉඳලා කැලේ මැදින් මුකුළු පපා hina වෙවි ආමතුරු ගාවින් යනවා. මේ ආමතුරු යන්නේ තද්ද භාවනාවක. පිටිපස්සෙන් එනවා ටික වෙලාවක් යනකොට මේ මනුස්සයාගේ ස්වාමි පුරුෂයා ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මේ පාරේ ස්ත්‍රියාවක් දැක්කද කියලා. මේ ආමතුරු ස්ත්‍රියාවක්ද පුරුෂයෙක්ද දන්නේ නැහැ. දත්කට වෙලක් නම් දැක්කයි කියලා. ඒ අම්මණිගේ දත් ටික විතරයි දැකලා තියෙන්නේ. වෙලා තියෙන්නේ මොකද්ද? තස්සා දන්තට්ටිකන් දිස්වා උබ්බ නිමිත්තං මනසිකරෝ. මනසිකරී. තතේව තේරෝ ධීරෝ අරහත්තං අපාපුනි. මේ ශාන්සේ අට්ටික සංඥා හොඳට වඩපු කෙනේ අර අම්මණ්ඩි එන්නේ ගෙදරත් එක තරහ වෙලා පුරුෂයා නැගිටින්න ඉස්සලා නැట్లా දුවන වෙලාව. එයා හිතුවේ නෑ මගේදී කවුරුත් හම්බෙයි කියලා. ස්වාමීන් වහන්සේ දකින්නකොටම ඉඟිමිකි පානවා. ආංශය දැක්කට කියන්න එපා මිනිහා පිටිපස්සෙන් එනවා කියන්න එපයි කියලා කියන්නේ නැහැ මොකද ස්වාමීන් වහන්සේන්නේ බොහොම තැම්පත් ගමනේ ඒතකොට මේ හිනාවේදී ස්වාමීන් වහන්සේ දකින්නේ ඇටසැකිල්ලක තියෙන ඇට ටික. ඉස්ති රූප ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග මොකක්වත් බලන්නේ මේ සංස හොඳට අට්ටිකේ වඩපු කෙනෙක් ඒකේ ඉඳන්දි සක්මන් කරන ගම රහත් වෙනවා. පිටිපස්සේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මේ මේ පාරේ කාන්තාවක් යනවා දැක්කද කියලා. කාන්තාවක්ද පුරුෂයෙක්ද කියන්න දන්නේ නැහැ. දත්තට ටිකක් නම් යනවා දැක්කයි කියලා තියෙනවා. ඒ තරමට පුරුදු වෙච්ච කෙනාට මේ ලෝකයේ තියෙන දේවල් විසම වුණාට වෘද්ධ පුහුණුව හොඳ නම් ඒ වෙනඳ විශ්වාසයක් තියෙනවා නම් අතේ තුවාලෙන් දෙවිනියා වාසයකට අත දානවා වගේ මේ කටයුතු කිරීම ආගමානුකූල නෑ වගේ. මොකද අපිට ආගමේ උගන්වන්නේ බුද්ධ ආගමේ මේිට වඩා පුදුමාකාර බය එළවන කතාවක්. නිසා ඔගොල්ලෝ දෙනෙක් හිතනවා මේ කාම ලෝකේ ඉඳගෙන කාදාවත් කොට වෙන්න බෑ කියලා. වැඩ වෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේ අභ්‍යාසී මේ මේ කියන අභියෝගය ඥාණයට ගැලපෙනවා මිසක්කා සම්ප්‍රදාන කෝලෝ කාටක්වත් දෙන්නත් බෑ අත්දැකීම් නැති කෙනෙකුට තේරෙන්නෙත් නෑ. ඒ වගේම භාවනා පරිණාමේ වැඩමුළුවේ පළවෙනි දවසේ කිව්වනම් උග දෙනකොට තේරෙන්නෙත් නෑ. මොකද මේ පසුබිම සකස් වෙලා නෑ. පසුබිම සකස් වුණාට පස්සේ බුදුන්සේ සඳහන් කළා තියෙනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනානෝච පරං දහේය පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කියන පුසෙයියුම් පස්සා ඔබ ගමේ හිටියත් අරඤ්ඤේ හිටියත් ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ ඔබව සැප දුක් දෙක විසින් ස්පර්ශ කරනවා නේවත්තනානෝච පරං දහේය ඔබ ඒක ඒ මිනිස්සයා කරපු අපරාධයක් විදියට හෝ මගේ හිතේ මේ තියෙන කඩප්පුලිකමක් කියලා හෝ ආත්ම සංඥාවෙන් බලන්නේ. ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ තමගේ රුචි අරුචිකම් අනුව. ස්පර්ශවල කෙලස් නැහැ. ඒක නිසා උපදි සම්පatti නැත්නම් තමගේ ස්පර්ශ නැත්නම් තමගේ රුචි අරුචිකම් තමගේ පෞරුෂත්වය තියෙන ඕන කෙනෙකුට දකින හැම එකකින්ම මනාපමනාප පහන. නමුත් යම් කිසි කෙනෙකුට එහෙම උපදි නැත්තම් එහෙම නැත්තම් ඒ කෙනා තමන්ගේ රුචි අරුචිකම් වල බහා තබන්න ලෑස්ති නම් තමන්ගේ පෞරුෂත්වය හුවා දක්වන්න කැමති නැත්නම් එහෙම කෙනාට ස්පර්ශ ස්පර්ශ කරන්නේ නැහැ. ඒක නිසා පිටේ වනේ තියෙන මීමා තමයි පඳුරට බය. පිටේ වනේ නැත්තම් මීමා පඳුරෙන් කරනවා. ඒක නිසා මේ උපක්‍රම මේ මේ තියෙන පැති ගැළපෙන්නේ විපස්සනා පූර්වංගම සමතේට. එයා පුරුදු කරන්න හදන්නේ ප්‍රඥාවෙන් අවිද්‍යාව කපලයි, තෘෂ්ණාව කපලනේ. තෘෂ්ණාව කපන්නේ පස්සේ. ඒ නිසා මෙතෙන් එනකොට අපි අවිද්‍යාව ගැන කතා කරලා ඊට පස්සේ අවස්ථා ගානක් ගිහලා දැන් තමයි උපාදානස්කන්ධ ගැන කතා කරන්නේ දැන් තමයි මස්ලොබුවයි මේ පිහියයි ගැන කතා කරන්නේ. ඉතින් එනකොට හිත හැදිලා තිබුණොත් මේ කියන ප්‍රතිපදාව අනුව මේකේ තියෙන සෙල්ලක්කාර වැඩක්. ඔබ හැම කහපම් ප්‍රශ්නයක් නෑ උගල ගස ගන්නවා. ඒකට බුදුහාමරෝ කොතනද යම තියෙන කොතනද උගල කොතනද මස්සද්දා ඉන්නේ කියලා කියන්නේ වැඩක් කරනකොට මේ රූපයක් දැක්කට ඕක දැකීම පමණින් නැතර කරන්න බැරි නම් සද්දයක් ඇහුනට ඇහිච්ච පමණින් නැතර කරන්න බැරි නම් ඉතින් දැනගනින් ඔය කෙලෙස් වලට තමයි දොරාරේ. එහෙම නැත්නම් ඔබ ඇස්සත් ඒ නමුත් අන්ධයෙක් වගේ රූප දිහා බලපන්. කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ සද්ද දිහා අහපන්. ඥානෙ ඇත්තේ නමුත් මෝඩෙක් වගේ හිටපන්. කොන්දේපණ ඇත්තේ නමුත් කොන්දපණ නැති කෙනෙක් වගේ හිටපන්. නැත්තම් මිනිහක් වගේ ඉඳලා බේරියක්. එතකොට බේරෙන්නේ ඒ චිත්තක්ෂණේ විතරයි. නමුත් ඒ චිත්තක්ෂණේ බේරීමෙන් තමන්ට හම්බෙන ඒ ආඩේ, තමන්ට හම්බෙන මේ තෙද, තමන්ට හම්බෙන ඒ ශක්තිය පින්නනවා සතිය කියන්නේ මොන්න තරම් බලවත් දෙයක්ද කියලා. උපන්නා වූ කෙලෙස් නොයි උපන්නා වූ කෙලෙස් ප්‍රහාණය කිරීම සතියෙන් කරනවා. නෝපන්නේ කෙලෙස් නොයිපද වීම පිණිස අපිට වීර්ය උදව් කරනවා. නිසා යම් දවසක අපිට තේරෙන පටන් අරගත්තොත් මගේ චිත්තසංතානයේ දැනටත් කෙලෙස් අඩුයි, මත්තර කෙලෙස් පහළ වෙන්නේ නැහැයි කියලා. ඒක හිතා ගන්න ඕනේ මේ අපි සංසාරේ මේ ආත්මෙදී මේ භාවනා ක්‍රම නිසා ඇති කරගත්ත එක. නැත්තම් මේ සංසාරේ ඇඟිල්ලක් ගහන තරක් නැහැ කෙලෙස්. අසුචි වලක ඉන්න පණුවෙකුට කවදාක සුද්ධියක් ගැන කතා කරන්න බෑ. නමුත් මේ භාවනා කරන යනකොට වරින් වර විනාඩිය 2 3 4 5 6 අලුතෙන් කෙලස් රැස් වෙන්නෙත් නැති බව දන්නවා මොකද අලුතෙන් චේතනා නැහැ. තිබුණාට ඒ කෙලස් අඩු බවක් තේරෙනවා ඒක ප්‍රතිපදාවෙන් ආව බවක් තේරෙනවා. ආන්න මේ දේ අගය කරනවා නම් මේ දේ සමාදම් වෙනවා නම් මේ දෙයට එළඹ වාසය කරනවා නම් ඒ යෝගාවචරයේ අභිවර්ධනය නැත්නම් ඉදිරි ගමන මොන්නම මාරේකටත් තරක් කරනවා. මොනම කෙලෙසයකටවත් වාක් කරන්න බෑ. පරිසරයේ මොකක් වුණත් එයා අවස්ථාව හම්බ වෙච්ච වෙලාවේ අවශ්‍ය පාඩම ඉගෙන ගන්නවා. බැරි වෙලාවේදී ඉබ්බෙක් ඇතුළට අඳු ටික ගත්තා වගේ බේරෙන්න බැන්නම් අඳු ටික අරගෙන බේරෙනවා. පුළුවන් වෙච්ච ලාය ගමන යනවා. නිසා මේ සූරකම පැවිද්දන්න විතරයි, බෞද්ධයන්ට විතරයි, ස්ත්‍රීන්ට විතරයි, පුරුෂයන්ට විතරයි, බාලයට විතරයි, මදායතයට විතරයි වයසට ආයුධ විදේ කියලා කිසිම සම්බන්ධයක් හොයන්න බෑ. ඒ ඕනම කෙනෙකුට මේ ඥාණය තියෙනවා නම් එයාට බුදුන් දැක ගන්න පුළුවන්. ඒ ඥාණි නැතුව නැත්නම් ඒ බලන දෘෂ්ටි කෝණේ නැතුව අපි කොච්චර වබුදයි කියලා කිව්වත් කොච්චර මහානකම් කරුවත් කොච්චර දඟලවුවත් අර දන්න එකන අපිට ඉස්සර වෙලා යනවා. ඒ ඒ ඒ ශක්තිය ඒ ඒ කියන හැකියාව එදත් එකයි අදත් එකයි. ඒ නිසා අපිට කොහොමඩක්වත් හිතා ගන්න බෑ මේ පිටිසේ කවුද ඉස්සරහින් ඉන්නේ කවුද පස්සේ ඉන්නේ කියලා. අවස්ථාව ප්‍රයෝජන ගන්න දන්න කෙනා ඒ හැම කනවා හැම කෑවට මොකද එයා උගුල ගස්ස ගන්න නැතුව මාරු වෙනවා. ඒක තියෙනවනම් මේ බුදුහාමුදුරුව කොහොමද මේ කුරෙක් නැතුව කැපකාරයෙක් නැතුව සිව්පසේ නැතුව භාවනා ක්‍රමයක් නැතුව මේ කපපැටි ඉස්ලාම මතාවට මේක නෙමෙයි මෙහෙම විප්ලවීය දර්ශනයක් බැලුව හැටි. ඉතින් ඒක නෙමෙයි හුඟක් වෙලා අර ප්‍රශ්න තියෙන්නේ මේ වගේ දර්ශනයක් තව කෙනෙකුට කියලා දීපු හැටි. මෙච්චර කාම පිටිපස්සේ යන 99%කටත් වැඩිය කාම පිටිපස්සේ යන දවසේ චිත්තක්ෂණ වලින් දසම අරිඹුවක්වත් නිකාමලා නික්ලේශක වෙන හිතන්නේ නැතුව කාමයට දුවන මිනිස්සුෙකුට මේක අඩු ගන්න සුත මේ වශයෙන් හේතු ගන්න එකයි. චින්තාමය වශයෙන් වර්ධනය ඊට පස්සේ කලාතුරකින් හරි කමන්නේ අපිට චිත්තක්ෂණයක හරි කමන්නේ දැක්කීම දැකීම පමණින් නැතර කරන්න පුළුවන් නම් ඇසත්තේ නමුත් අන්ධෙක් වගේ කටයුතු කරන්න පුළුවන් නම් කන් ඇත්තේ නමුත් බීරෙක් විදිහට කටයුතු කරන්න පුළුවන් නම් අපිට ඇත්තටම අපේ නම්බුවක් නෙමෙයි හිතන්නේ බුදුහාමුදුරුවෝ මේක අපිට එවලා තියෙන පණිවිඩයේ වටිනාකම මේ ධර්මයේ තියෙන නෛර්යානිකත්වය විතරක් මිසක් පේනවා මිසක් මේ කවදාකවත් අපිට හීනකින්වත් තනි කරන්න හිතෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සුතයෙන්මයි පරසෝගෝතයෙන්මයි ඇහෙන්නේ පරතෝගෝසෙන් දුන්නත් තේරුම් ගන්නෙ ඊටාම සුළු පිළිසාර. ඒ නිසා අපිට ඒක බණ ඇහුණත් බණ තේරුණත් ඩිංගිතකරිය ක්‍රියාත්මක කරගන්න පුළුවන් නම් ඒක තමයි අපි මේ සංසාරය ඇති කරගත්ත හැබෑ වෙනස. ඒක නිසා අපිට තියෙන්නේ ඒ Tamange අත්දැකීම විතරක් ගුරුතන් කියලා සලකගෙන ඉදිරියට යනවා මිසක් නෑ බෑ කියන සංඥාවෙන් යන්න පටන් අරගත්තොත් මේ කාමයා කුජු කුජු කුජු කුජු කාලා hina වෙන්න පටන් ගන්නවා. මාරය හතර කොනෙම hina වෙන්න පටන් ගන්නවා බැරි එක දිහා බලලා. පුළුවන් එක දකින්නකොට මාරයා කොච්චර හෙල්ලම් කරුවා කකුල් දෙක දිගාරෝගා මැදින් පැනලා රිංගලා යනවා ත්‍රිවිලකාරෝ දාලා යන්නේ පාරේ. ඕන් ගගහා සයිඩ් එකේ දෙනකන් ඉන්නේ පොඩ්ඩක් දිගන්න බුක් කාලා ගියාට පස්සේ දන්නේ ත්‍රිවිලට ගිහිල්ලා. ඒ වගේ තමයි යෝගාවචරය යනකොට මායයට හොයන්න හම්බ වෙන්නේ නැහැ. කොහෙන් පැන්නත් දන්නේ නැහැ මායя අටවගෙන ඉන්නකොට කකුල් දෙක අසෙන් ගිහිල්ලා. එයාගේ ඇමත් කාලා හැබැයි උගුල ගස්සගන්නේ නැහැ. ඒක නිසා තමන්ගේ භාවනාවේදී මෙතෙක් ගෙනා නාපුයේ ಗುಣ චර්ිත රැකගෙන නැති බැරිකම් එනකොට ඒකට පොර දාන්න නැතුව අවස්ථාව වෙනකන් වෙලාව එනකොට මේ රක්ෂණ සම්පත්තිය කියනවා පාවිච්චි කරන්න දන්නවනම් ඒක සඳහා අර මං කියපු විදිහේ මූලික සුදුසුකම් පිළිබඳව සැකයක් තියෙනවා. කොයි මිනිහද ඒක පණින්නේ නැද්ද කියන එක ඒක අවස්ථානුකූල දෙයක්. එවැනි අවස්ථාවක් ලැබිච්ච වෙලාවේදී තමන්ගේ ಗುಣ ටික තමන්ගේ අත්දැකීම් ටික ඉදිරිය කරගෙන මේ පංචකාම ගුණයන් විසෙයි තව තවත් සූර භාවය ඇති කර ගැනීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිල් දිනාටම දරුවන් සරණයි. හොඳයි අපි පුරුදු පරිදි මේක අවස්ථාවක් කරගන්නවා ettavata chati gata sajjahana කිරීමෙන් පෙනී නොපෙනී උදව්පකාර කරන සියලු දෙනාත් සමගම මේ පින හදා බෙදා ගැනීමට එත්තාවතාචගම්මේ හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු එත්තාවතාචගම්මේ හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචගම්මේ හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා චිරං රක්칸තු දේශනං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 සතං සමාගමෝ හෝතු ආවනිබ්බාන පත්‍ත්‍යා සාදු සාදු සාදු